උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්ත මේ ලෝක යථා ස්වභාවය අවබෝධ කරගෙන එහි නොඇලී නොගැටී නොමුලාව සිටින පద్මාකාර ජීවිතයක් ගොඩනගා ගත්තා. ඒක තමයි නිවන් දැක්ක කියලා කිව්වේ. ඉතින් ඒ නිවන් දොටු නියුණු සැනසුණු තථාගතයන් වහන්සේ පරිනිබ්බුතෝ සෝ භගවා. ඉන්පස්සේ මොකද කළේ? පරිනිබ්බානාය ධම්මං දේශේති. අනිත් අයටත් නිවීමට සැනසීමට අවශ්‍ය මාර්ගය දේශනා කළා. ඉතින් ඒ මාර්ගය තමයි අපි මේ ධර්ම සාකච්ඡා මගින් පැහැදිලි කරගන්නේ උන්වහන්සේමයි මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව මේ කලේ උන්වහන්සේ ජීවත් වුණු අවුරුදු 45 තුලම හැම දිනකම වගේ පෞද්ගලිකව මිනිස්යන් ළඟට ගිහිල්ලා පයින් ඇවිදගෙන ගිහිල්ලා මේ මිනිස්යන්ගේ ජීවිත ගැටලු වලට ප්‍රශ්නවලට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම කරලා තිබෙනවා. ඒ වගේම පිරිස කැඳවලා පිරිස එකතු කරලා ධම් සභාවක් පවත්වලා තිබෙනවා. පිරිසට අවශ්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා. මේ දෙවිදියටම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝක සත්‍යයට දේශනා කළා. ඉතින් අපිත් බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච සත්වයෝ නිසා අපි වාසනාවන්තයි මේ තථාගත ධර්මය අහන්න ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා ඒ වගේම තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා ඒකම අනුගමනය කරන්න අවශ්‍ය කරන වටපිටාව තිබෙනවා ඒ සඳහා සහාය වෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර සමාජයකුත් අපිට තිබෙනවා ඉතින් ඒ නිසා අපිත් ඒ අනුව වාසනාවන්ත සත්වයෝ කියලා කියන්න පුළුවන් ඉතින් අපි හැම දිනාම විවිධ සමාජ තත්ත්වයන් විවිධ තත්ත්වයන් තුල හිටියත් අපේ ඒකායන ඉලක්කයක් බලාපොරොත්තුවක් තිබෙනවා ඒ තමයි මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම ඒකෙන් අදහස් කරන්නේ මේ තථාගත ධර්මයේ අග්‍රඵලය ලැබීම එය නිකන් අමුතු දෙයක් හැටියට සලකන්න අවශ්‍යත් නැහැ. ඒ ඇත්ත වශයෙන්ම එක්තරා විදියකින් බැලුවොත් නිවන කියන්නේ ස්වභාවිකත්වයට පත්වීම කියලා කියන්න පුළුවන්. අපි මේ දැනට ගත කරන ලෞකික ජීවිතයේ එක්තරා විකෘතියක්. තණ්හා මාන දිට්ඨි මිශ්‍ර කරගත්ත මේ චින්තන රටාව මේ කතාබහ මේ හැසිරීම රටාව තුළ අපිට හොඳටම පේනවා මේක හරි අස්වාභාවික විකෘතියක් කියලා. ඒක තේරෙන්නේ ධර්ම මාර්ගයේ හිය කෙනෙකුට විතරයි. මේ විකෘතිය තේරෙන්නේ. ඒ විකෘතියෙන් අත්මිදිලා ප්‍රകൃතියට යථා ස්වභාවයටපත් වීමයි නිවන කියලා කියන්නේ. මේ විකෘතිය දැකීම විකෘතිය අතහැරීම නිවන කියලා කියන්නේ. ඉතින් ඒ ඒ ඒ අනුව හිතෙන්ට අපි හැම දෙනාටමපත් වෙන්න පුළුවන්කම තියෙනවා. උත්සාහ කරොත් වැරවැයම් කරොත් කාරණා කාරණා තේරුම් කරගත්තොත් අපිට පුළුවන්කම තිබෙනවා මේ ලෝක සත්‍යය ගොඩනගාගෙන තියෙන ලෞකිකත්වයේ නැමැති විකෘතිය අත්හැරලා ලෝකුත්තරත්වයේ නැමැති ප්‍රകൃතියටපත් වෙන. ඉතින් එය දුකින් තොර ස්වභාවයක්, නිදුක් ස්වභාවයක්, නිකලෙස් ස්වභාවයක්. ඉතින් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රകൃතිය පැහැදිලි කරන අවස්ථා නිවන පැහැදිලි කරන අවස්ථා අපිට හමු වෙනවා අපි මේ මේ සාකච්ඡාවේදී දැනට අපි ගිරිමානන්ද සූත්‍රය හිටු කරගෙන තිබෙනවා. එහි විරාග සංඥා, නිරෝධ සංඥා කියලා දෙකක් පැහැදිලි කරනවා එකම ආකාරයෙන්. ඒ පැහැදිලි කරන්නේ නිවන. ඉතින් එහිදී මේ විකෘතීන් ටික මොනවාද අපි සකස් කරගෙන තියෙන විකෘතීන් කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. ඉතින් නිවන කියන්නේ එහෙම දෙයක්. ප්‍රකෘතියට පැමිණීම. අස්වාභාවිකත්වයෙන් ස්වභාවිකත්වයට පැමිණීම. ඉතින් මේ ලෞකිකත්වය හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රකෘතිය කියලා. ප්‍රකෘතියක් නම් කොහොමද ලෞකිකත්වය ඇතුලේ මේ ගහමරා ගැනීම? මේ විදිහේ දුක්ඛ දෝමනස්යන් පවතී. ඒ වැවෙනි ගහමරා ගැනීම එවැනි දුක්ඛ දෝමනස්යන් නැහැ ප්‍රകൃතිය ඇතුළේ නිවන තුල ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක හඳුන්වද්දී ඒතං සන්තං ඒතං පණීතං කිව්වේ මේක ශාන්ත ප්‍රණීත තත්වයක් ලෞකිකත්වයේ ඇතුළේ කොහෙද ශාන්ත ප්‍රණීත බවක් තියෙන්නේ එහෙනම් ඒකයි ඒකේ ස්වභාවය ඒක විකෘතියක් ඉතින් අන්නේ විකෘතියෙන් ප්‍රകൃතියටපත් වෙන්න පුළුවන් ඕනෑම සත්වයකට මිනිස්යන්ට පුළුවන්. ඒක නිසා ඊට මගකුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවෙන මගක්. ඉතින් අපි එයයි මේ පැහැදිලි කරගන්නේ සාකච්ඡා කරන්නේ මේ විදිහට එකතු වෙලා. අපි මේ වෙන විට මේ නිවන් මඟ පැහැදිලි කර ගැනීමට අදාළ මේ දිනවල අපි අවධානය යොමු කරගෙන සිටින්නේ මහා සතිපට්ඨාන දේශනාවට. මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන අපි මේ සාකච්ඡා මාලාව කරගෙන යනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. අපි මේ සාකච්ඡා හැම එකේම මතක් කරලා තිබෙනවා බුදු පියාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන දේශනාව ආරම්භ කරන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා. මේ විසුද්ධිය කිව්වේ තර නිවනටමයි. අර ප්‍රകൃතියටමයි. අර ප්‍රകൃතියට එන්න අර නිවනට එන්න යථා ස්වභාවයටපත් වෙන්න අයං ඒකායනෝ මග්ගෝ මේක පහසු මගක් කෙටි මගක් අන්න ඒ නිසාවෙන් අපි සතිපට්ඨාන ක්‍රමය යටතේ මේ නිවන සාක්ෂාත් කිරීමේ මගට යොමු වෙලි සිටිනවා. ඉතින් සතිපට්ඨාන දේශනාව තුළ නැත්නම් ඒ සතිපට්ඨාන ක්‍රමය තුළ අපි ඒකට ක්‍රමය කියමු. මේ ක්‍රමය තුල මූලික කුසලතා තුනක් වර්ධනය කරගන්න. ඒක සූත්‍රයේ සඳහන් වෙනවා සතිමා සම්පජානෝ ආතාපි කියලා. ඒක තමයි අපේ කුසලතා ලයිස්තුවේ බුදුදහම උගන්වන කුසලතා ලයිස්තුවේ මුලටම එන කුසලතා තුන. ඒ තුන තිබේ නම් ඉතිරි දේවල් අපහසු නැහැ. පළවෙනිම දේ සති සතිමා සිහිය ඊළඟට සම්පජානෝ දැනුවත් බව ධර්ම අවබෝධය අපිට කියන්න පුළුවන් දහමට අනුව විමසන්න හිතන්න කල්පනා කරන්න තීන්දුව තීරණ ගන්න පුළුවන් හැකියාව මේ සම්පජානකාරී බව කියලා කියන්නේ. ඒක පජානයන පජානනය තුලින් අවබෝධය තුලින් ඇති වෙන ගුණයක්. ධර්ම අවබෝධය තුලින් ඇති වෙන ගුණයක්. ඒකට දහමට අනුව හිතන්න, කල්පනා කරන්න, විමසන්න, තීන්දුව තීරණ ගන්න පුළුවන් හැකියාව මේකට සම්පජානකාරී කියනවා. වර්තමාන මොහොතේ අවදිමත් බව සතිමා කියනවා. එතකොට සතිමා අවදිමත් බව සම්පජානකාරී දැනුවත් බව විමසුම් නුවන් ඇති බව සහ ආතාපේ ආතාපේ කියන්නේ වීර්යවන්තකම උත්සාහවන්තකම හැබැයි මෙතෙන්දී මේ වීර්යවන්තකම උත්සාහවන්තකම කියලා කියන්නේ අපි මේ ලෞකික පැත්තේදී උත්සාහය කියලා එකක් කතා කරනවා මේ ඒක නෙවෙයි ඒකයි මේකයි අපි පටලවා ගන්න හොඳ නැහැ ලෞකික පැත්තේ තියෙනවා ධන ධාන්‍ය වස්තු හම්බ කරන්න තවත් නොයෙක් ලෞකික වැඩ කරන්න ලෞකික ඉලක්ක සපුරා ගන්න තියෙන වීරියක් තියෙනවා. ඒක නෙමෙයි ආතාපි කියන්නේ. ඒක තමයි ඒක නෙමෙයි සම්මා වායාම කියන්නේ. ඒක නෙමෙයි විරිය කියලා කියන්නේ. විරිය කියලා කියන්නේ සම්මා වායාම කියන්නේ ආතාපි කියන වචනයෙන් අදහස් කරන්නේ මේ නිවනට බාධාකාරී විදිහට පැන නගින අස්වාභාවිකත්වයන් දුරු කිරීමට එවැනි තත්ත්වයන් ඇති කර නොගැනීමට දරන උත්සාහය. අනිත් පැත්තෙන් කුසල් ඉපදවීමට හේවත් ස්වභාවිකත්වයට යාමට දරන උත්සාහය. ඒක අපි හොඳට වෙන් කරලා තේරුම් ගන්න ඕන. මොකද මේවා සමහර වෙලාවට අපි දකින දේශනාවල පවා කියනකොට මේ උත්සාහය කිව්වම මේ ලෞකික දේවල් සම්බන්ධ කරලා තමයි උත්සාහය තේරුම් කරන්නේ මේ වායාමය සම්මා වායාමය කියන දේ. නමුත් බුදුරජාණන් වහන්සේව පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මහා සතිපට්ඨාන දේශනාවේදී වුණත් අපි දන්නවා සම්මා වායාම පැහැදිලි කරලා තියෙන්නේ අර විදිහට. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති නූපන්න අකුසල් නූපද වීම ඊළඟට uppannānaṁ අකුසලානං ධම්මානං පහානාය උපන්න අකුසල් බැහැර කිරීම මේ මේ විකෘතිය ඇති නොවෙච්ච විකෘති තත්ත්වයන් ඇති කර නොගැනීමටත් ඇති වෙලා තියෙන විකෘතියින් ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න නැත්නම් බැහැර කරන්න. අනිත් පැත්තෙන් අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං බිහිව භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය. දැනට Taman ළඟ නැති කුසල් උපදවා ගන්නත් උපන් කුසල් දිනු කරගන්න. එහෙනම් එතකොට එතකොට පේනවා වායාම එහෙම නැත්නම් සම්මා වායාම එහෙම නැත්නම් විරිය ආතාපි කියන වචන තුනෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. හැබැයි ඒ ලෞකිකත්වයන් වර්ධනය කරන්න දරන උත්සාහයයි. ඒ වෙනි උත්සාහයන් දරන්න දරන්න අපි නිවනෙන් ඈත් වෙනෝ නිවීම සැනසීම අපේ ජීවිතවලින් දුරස් වෙලා යනවා. මෙතන තියෙන්නේ එවැනි වායාමයක් නෙමෙයි. එතකොට මේ සතිපට්ඨාන ක්‍රමයේ තුලේ තමයි මේ මූලික කුසලතා පෙළ ගැස්වීම හරියටම තියෙන්නේ. වෙනත් වෙනත් තැන්වල බුදුරජාණන් වහන්සේ නිවනට අවශ්‍ය කුසලතා ලයිස්තුගත කරලා දක්වලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පළමු බුද්ධ දේශනාව හැටියට සැලකෙන ධම්මචක්කපවත්තන දේශනාවේදී සත්‍ය විභංග දේශනා ආදී දේවල් වල මහා සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. නමුත් මේ නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන මූලික කුසලතා පෙළ ගැස්වීම හරියටම තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. ඉතින් ඒකෙදි පළමුවෙන්ම සතිය තමයි ඉදිරියට aran තියෙන්නේ. මේ වර්තමාන මොහොතේ තමන් අවදිමත්ව සිටීම. ඒ අවදිමත් බව. දැන් මම කොතනද ඉන්නේ? දැන් මම කවුද? දැන් මම මොනවද මේ කරන්නේ? කියන්නේ හිතන්නේ. ඔන්න ඔය විදිහට આવොත් තමන් සතිමත්. දැන් මම කියනකොටම ඒ වර්තමානයේ තමයි. එච්චරයි. ඉතින් ඒ අවදිමත් භාවය ඇති කර ගැනීම සතිමා කියන ගුණයෙන් අදහස් කරා. සම්පජානකාරී භාවයේ ක්‍රමයෙන් වර්ධනය වෙනවා මේ අවදිමත් භාවය සමග. දැන් අපි දන්නවා ආනාපාන සතිය තමයි මුලටම දෙන කමටහන. යම් කෙනෙක් ආනාපාන ආනාපානයට අවදි වුණොත් ඒ කියන්නේ තමන්ගේ හුස්මට අවදි වුණොත් හුස්ම පිළිබඳව සතිමත් වුණොත් ඒ හුස්මේ ගති ලක්ෂණ සලක්ෂණ මේ මොහොතේ පවතින ගති ලක්ෂණට අපි කිය ලක්ෂණ වලට අපි කියන සලක්ෂණ කියලා. ඒ දිග බව, කෙටි බව, සියුම් බව, ගොරෝසු බව, සැහැල්ලු බව, මෘදු බව, සීතල බව උෂ්ණ බව ඕවා තේරෙයි තේරෙනවා වැටහෙනවා තවදුරටත් සතිමත් වෙලා හිටියොත් පොදු ලක්ෂණ අවබෝධ වෙනවා. ඒ අනිත්‍ය බව, අනාත්ම බව, විපරිණාමී ලක්ෂණ, සමුදය වය ලක්ෂණ, පටිච්ච සමුප්පන්න ලක්ෂණ ඒවා පොදු ලක්ෂණ. ඒවත් වැටහෙනවා. එතකොට මේ කවුරුවත් ඇවිල්ලා ඉගෙනුවා නෙමෙයි. දැන් මේ යම් ධර්මතාවකට අවදි වුණොත් නාම ධර්මයකට හෝ රූප ධර්මයකට අවදිමත් බව පවත්ව ගත්තොත් ඒ කියන්නේ ඒකට අපි කියන්නේ සතිමා කියලා සම්පජානකාරීත්වය ඇති වෙන ස්වභාවයෙන් දැන් අපිට වෙලා තියෙන්නේ අපි අවදි වෙන්නේ නැහැ මේකට ඒක නිසා මේ සම්පජානකාරී ගතිය ගුණය වර්ධනය වෙන්නේ නැහැ නිසා අපි පුරුදු වෙන්න ඕන නිතරම සතිය පවත්වන්න. ඕනම දෙයකට සතිය පැවැත්වුවොත් ඒකේ සම්පජානකාරී ඒකේ අගමුල මුලැමැදාග තේරෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය තේරෙනවා. ඒකේ ස්වභාවය වැටහෙනවා නැත්නම්. තව තව තව සතිමත් භාවය පැවැත්වුවොත් තව තව තව අවබෝධයටපත් වෙනවා. ඉතින් එසේ අවබෝධ වුණාම එක තැනකදී තේරෙනවා මේකේ කල යුත්ත නොකල යුත්ත ගත යුත්ත හල යුත්ත අනුගමනය කල යුත්ත බහැර කල යුත්ත කියන දේත් වැටෙන්න පටන් ගන්න. අන්නෙතෙන්දී ගත යුත්ත ගන්නයි හල යුත්ත හලන්නයි උපකාරී වෙන දේ තමයි විරිය. සම්මා වායාම. එතකොට ඒ එක්කම අපි විරිය අපි තුල වැඩෙනවා. මොකද ඒක තේරෙන්න පටන් ගන්නවා අර ගතයුත්ත හලයුත්ත කියන එකෙන් අදහස් කරන්නේ ඒක මේ ලෞකික පැත්තෙන් බලලා කියන දෙයක් නෙවෙයි. ඒක දුක පැත්තෙන් තමයි ගතයුත්ත හලයුත්ත තීන්දුව වෙන්නේ. දැන් යමක් දුකට හේතු වෙනවා නම් ඒක හලයුත්ත. මොකද අපි යන්නේ ඉලක්කය දුකින් මිදීමටනේ. දුක්ඛ නිරෝධයට මේ කෙලෙසුන්ගෙන් මිදීමට. එතකොට ඒක හල යුක්ත වෙනවා. යමක් දුකට හේතු වෙනවා නම් යමක් කෙලෙස් වඩනවා නම් ඒක හල යුක්ත වෙනවා. ඒ වගේම යමක් නිකලෙස් භාවයට හේතු වෙනවා නම් දුකින් මිදීමට හේතු වෙනවා නම් ඒක ගත යුක්ත වෙනවා. අන්න මේ දෙක වැටහෙන්න පටන් ගන්නවා මේ සම්පජානයේට තමයි ඒක විමසුම් නුවණට තමයි ඒක තේරෙන්නේ. යම් තැනකට අපි එනකොට ඒක වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කරගෙන අපිට දේශනා කරලා තියෙන. ඒක නිසා අපිට අපේ මඟ තවත් පහසු වෙලා තියෙනවා. උන්වහන්සේ දරූ තරම් ප්‍රයත්නයක් දරන්න අපිට අවශ්‍ය නැති වෙලා තියෙනවා. උන්වහන්සේ ඉදං කුසලං ඉදං අකුසලං කියලා තෝරලා බේරලා අපූර්වට දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඉදං කුසලං කියන ටික ගන්නයි ඉදං අකුසලං කියන ටික හලන්නයි. ඒක අපේ ජීවිතය තුළින්ම එහෙම අකුසලම් කියන දේවල් අපේ ජීවිතේ තියෙනවද කියලා බලලා ඒක හලලා දාන්න. කුසලම් කියපු දේ අපේ ජීවිතය තුළ තියෙනවද නැද්ද කියලා බලලා තියෙනව නම් වැඩි දියුණු කරගන්න නැතිනම් උපදවා ගන්න. එතකොට බුදුවරයෙක් පහළ වීම, කල්යාණ මිත්‍රයෙක් ලැබීම ඒ අතින් පශ්චාත් ශ්‍රාවකයන්ට විශාල යහපතක් වෙනවා. මොකද තමන් සොයන්වම මේක අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ. අවබෝධ කරගෙන දේශනා කරව කෙනෙක් කියනවා. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ මේ සද්ධාව කියලා දෙයක් අපිට උගන්වලා දෙනවා. සද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි පැහැදිලි පැහැදිලි වැටහීම අවබෝධය තුලින් පිළිගැනීම. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිගත්තොත් ධර්මයේ පිළිගත්තොත් ශ්‍රාවක භාවයේ පිළිගත්තොත් බුද්ධ ධම්ම සංඝ කියන්නේ ඒ තුන. ගමන පහසුයි. ගමන පහසුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිගන්න කෙනා උන්වහන්සේගේ ධර්මයේ පිළිගන්නවනේ. ධර්ම රත්නේ ඊට පස්සේ ඒ ධර්මය තුළින් ලැබිය හැකි ඒ ගුණාත්මක පෞරුෂය ඒකනේ ශ්‍රාවකත්වය කියන්නේ සංඝ කියන්නේ ශ්‍රාවකත්වය පිළිගන්න. එතකොට ගමන පහසුයි. සම්මාදිට්ඨික වෙනවා කියලා කියන්නේ නැත්නම් ශ්‍රද්ධාවන්ත වෙනවා කියලා කියන්නේ. උපාසක වෙනවා කියලා කියන්නේ. ඒ අදහස. ඉතින් ওই විදිහට ගතයුත්ත හලයුත්ත තේරුම් ගත්තම ඒ සඳහා යම්කිසි උත්සාහයක් වීර්යයක් අවශ්‍ය වෙනවා. අන්නේ වායාමයේ ඒ වීර්යයේ උත්සාහය තමයි මේ ආතාපි කියලා සතිපට්ඨාන දේශනාවේ පැහැදිලි කරන්නේ. මේක වෙනත් තැන්වල සම්මා වායාම කියලා කියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී. පොජ්ජංග ධර්මවලදී විරිය සම්පොජ්ජංග කියලා කියනවා. ඔය කොතන කොයි විදිහට සඳහන් වෙලා තිබුණත් අදහස් කරන්නේ එකම දෙයක්. සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඔය මූලික කුසලතා තුන උපද්දාගෙන ඒ තුලින් ඉදිරියට යෑමක් තියෙනවා. මූලික කුසලතා තුන වෙන්නේ ඔය තුන. සතිමා සම්පජානෝ ආතාපි. ඉතින් අපි දැන් ඔය කුසලතා තුන සෑහෙන දුරට වර්ධනය කරගෙන දැන් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් බුදුරජාන් වහන්සේ දීපු කමඨහන් ඔස්සේ ඉදිරියට ඇවිත් තියෙන කායානුපස්සනාවට අදාළ කමඨහන් අපිට දීලා තියෙන රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න. ඉතින් අපි රූප ධර්ම වල කේන්ද්‍රය මධ්‍ය ලක්ෂ්‍යය වෙන්නේ රූපකාය මේ ශරීරය ඇඟ. ඒක කමඨහන කරලා දීපු ඒ කමඨහන් තුන පටිගෝල මානසිකාර ධාතු මානසිකාර සීවතික මානසිකාර වැඩුවම අපිට මේ ශරීරය ගැන සතිමත් ශරීරය ගැන දැනුවත්. ඉතින් ඒකෙදි ශරීරය සම්බන්ධයෙන් ගත යුත්තේ මොකද්ද, හල යුත්තේ මොකද්ද කියලා අපිට තේරෙයි. ගත යුතු දේ හල යුතු දේ ඇත්ත වශයෙන්ම අපිට අන්තිමට තේරෙනවා ඒක ශරීරේ නෙවෙයි තියෙන්නේ මනසේ කියලා. රූප ධර්ම වල නෙවෙයි තියෙන්නේ. මේ රූප ධර්ම සම්බන්ධයෙන් අපි තණ්හා මාන දිට්ඨිය ඇති කරගෙන තියෙනවා නම් අන්න ඒවා තමයි හල යුතු දේ. හල යුතු දේ. මේක යථා ස්වභාවය යථා ස්වභාවයක් තියෙනවා අන්න ඒක තමයි ගත යුතු දේ. මේක ඇත්ත తත්වය අනිත්‍ය අනාත්ම ස්වභාවය ඒක අපි ගත යුතුයි. මේක නිට්ටයයි ආත්මයි සුඛයි කියලා හිතාගෙන තියෙනවා නම් මේක හල යුතු දෙයක්. එතකොට රූපේ සම්බන්ධ ගැටලුව එතනින් අවසන්. අර විකෘතිය ප්‍රകൃතියට එන. ඉතින් ওই විකෘතිය ඇතුලේ තියෙන ලෞකිකත්වය ඇතුලේ තියෙන රූපේ සම්බන්ධයෙන් නිට්ටය සුඛය ආත්මයි කියලාමනේ. ඒ නිට්ටය සුඛාත්ම වැඩසටහනමයි තියෙන්නේ ඔක්කොම. මේ රූපකාය ඇතුළු රූප ධර්ම නිත්‍ය කරගන්න, ආත්ම කරගන්න, සුඛ කරගන්න, විපරිණාමය වෙන එක අවිපරිණාමී කරගන්න තියෙන එවැනි සංකල්පවල ඉඳගෙන එවැනි ප්‍රෝග්‍රෑම් සේ නැත්නම් එවැනි වැඩසටහන් යාගෙන ව්‍යාපෘති ප්‍රොජෙක්ට් තමයි යන්නේ සම්පූර්ණ. ඒක විකෘතියක්. එතන නෑ නිවනක්, එතන නෑ සැනසීමක්. මේ විකෘතිය ඇති. ප්‍රകෘතියට ආපුවහම මේකේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සම්පන්න ස්වභාවය තේරුම් ගත්තම කිසි ගැටලුවක් නැහැ. දුකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක්ක ඉන්න පුළුවන් අනිශ්චිතයි. ඒ ඔය විදිහට අපේ රූප ධර්ම සම්බන්ධ ගැටලුව निराකරණය වෙනවා. ඒකයි. ඊළඟට නාම ධර්ම සම්බන්ධයෙන් ගැටලුවට ආව වේදනා චේතනාවලට ඇවිල්ලා තියෙන්නේ අපි දැන් චිත්තානුපස්සනාව දක්වා ඇවිල්ලා තියෙනවා. චිත්තානුපස්සනාවට ආපුවාම අපි ආවේ වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙක <clears throat> තුල අපි දැන් එතෙන්දි තමයි මේ සංඥා භාවනා කියන කොටසට අපි ආවේ. මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා දක්වා අපි ආවා. පහාන කියන තැන අර බහැර කලියුත්ත, ඉවත් කලියුත්ත, අයින් කලියුත්ත බුදුරජාණන් වහන්සේ දෙන්නා දෙනවා. ඒක තේරුම් ගන්න, ඒක අවබෝධ කරගන්න, ඒක වටහා ගන්න කියන කාරණේ. ඉතින් අපි එතෙන්ට මේ මට්ටමට ඇවිදින් තිබෙනවා. පහන සංඥාවට. ඉතින් එතෙන්දී තමයි අපිට හරියටම මේ චිත්තානුපස්සනාවට ආපුවම හරියටම විකෘතිය හසු වෙන්නේ. මේ විකෘතිය තියෙන්නේ ඇත්තටම මනසේ. සත්‍යයාගේ පුද්ගලයාගේ මනසේ තියෙන. රූප ධර්ම කිසිවක් විකෘති ධර්ම නෙවෙයි. වේදනාවත් විකෘතියක් නෙවෙයි. සංඥාවලට ආපුවාම සංඥාවල තියෙනවා අකුසල සංඥා කියලා කොටසක්. නැත්තම් අපි ඒකට සංඥා විපල්ලාස කියනවා. සරල සිංහලෙන් කිව්වොත් වැරදි වැටහීම්, වැරදි තේරුම් ගැනීම. මේ තේරුම් ගැනීම වලට වැටහීම් වලට තමයි සංඥා කියන්නේ. pāli භාෂාවේ. එතකොට වැරදි වැටහීම්, වැරදි තේරුම් ගැනීම ටිකක් තියෙනවා. එතකොට ඒවට කියන්නේ සංඥා විපල්ලාස නැත්නම් අකුසල සංඥා මේක තමයි ප්‍රධානම ගැටලුව ඒකම සිද්ධ වෙන තවත් ගැටලු දෙකක් අපිට අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. සංඥා අකුසල වෙනකොට චේතනාත් අකුසල වෙනවා. වැරදි විදියට තේරුම් ගත්තොත් වැරදි විදියට හිතන්න පටන් ගන්න. චේතනා කියලා කියන්නේ හිතනවා කියන්නේ. සිතවිල්ල, හැඟීම, ආකල්පය ඔය වගේ වචන අපි පාවිච්චි කරන චේතනාවලට. එතකොට එවැනි වැරදි හැඟීම්, වැරදි ආකල්ප, වැරදි සිතුම් පැතුම් ටිකකුත් ඇති වෙනවා. අකුසල චේතනා කියලා අපි පාලියෙන් කියන්නේ. අකුසල චිත්ත, අකුසල චෛතසික කියන වචනත් අභිධර්මයේදීම පාවිච්චි කරලා තියෙන චිත්ත චෛතසික කියන වචන. මුල් බුදු සමයේ චේතනා කියන වචනේ පාවිච්චි කරලා තියෙන මුල් බුදු සමයේ චිත්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙන මේ චිත්තානුපස්සනාවේදී ඒ වගේම මේ සංඥා භාවනාවලදී පාවිච්චි කරලා තියෙන විතක්ක කියන වචන එහෙම හිතා ගැනීම සමහර වෙලාවට මේ මඤ්ඤ මඤ්ඤනා කියන වචනේ පාවිච්චි කරලා තියෙන මුල් බුදු සමයේ පපංච කියන වචනේ පාවිච්චි කරලා තියෙන මේ මේ විකෘතිය මානසික විකෘතියින් මේ වැරදි තේරුම් ගැනීම සහ ඒ මතින් පහළ වෙන වැරදි සිතුම් පැතුම්. අකුසල සහගත සිතුම් පැතුම්. ඊළඟට ඒ එක්කම ඇති වෙනෝ මෙනෙහි වැරදි ආකාරයේ මෙනෙහි කිරීම. අපි ඒවට කියන්නේ අයෝනිසෝ මානසිකාරය. ඔන්න ඔය තුන තමයි බැහැර කළ යුතු දේවල් හැටියට අන්තිමට අපට තේරෙන්නේ. ඔය තුනට තමයි පපංච කියන්නේ. එහෙම නැත්නම් මඤ්ඤණා කියන්නේ. එහෙම නැත්නම් අකුසල විතර්ක කියන්නේ. අකුසල චේතනා ආදි වශයෙන් කියන්නේ ওই තුන. ඉතින් ওইනොත් ප්‍රධාන වෙන්නේ මේ අකුසල සංඥා. වැරදි වැටහීම, වැරදි ආකාරයේ තේරුම් ගැනීම. ඉතින් පහාන සංඥාවට ගියාම බුදුරජාණන් වහන්සේ කතමාචානන්ද පහාන සංඥා මොනවද ආනන්ද මේ බහැර කළ යුතු දේ තේරුම් ගැනීම කියලා කියන්නේ? uppannam kama vitakkan uppannam vyapada vitakkan uppannam minsa vitakkan uppann uppanne papake akusale dhamme නාදිවාසේති පජහති විනෝදේති බැන්ති කරෝති අනභාවංගමේති අයං උච්චතානන්ද පහන සංඥා හරිම කෙටියෙන් සරලව දේශනා කරලා තියෙනවා ආනන්ද අපේ හිතේ යම්තාක් උපදිනවා නම් මේ විකෘති මොනවාද විකෘති අකුසල සංඥා අකුසල චේතනා සහ අයෝනිසෝ මනසික හරිම පැහැදිලි ඔය තුන තමයි බහැර කළ යුතු දේ ඉතින් මේ බහැර කළ යුත්ත අල්ලගත්තේ කවුද අල්ලගත් අල්ලගන්නේ තමන්ගෙම සතිය තමන්ගෙම සම්පජඤ්ඤය මේ දෙකෙන් තමයි අල්ලගන්නේ බැහැර කරන්නේ කවුද? තමන්ගෙම වීරිය තුලින්. එතකොට අර මේක හරි විශේෂත්වයක් තියෙනවා මේ සතිය සම්පජඤ්ඤේ සතිය ඉපැද්දීම තුලින් අභ්‍යන්තරයට අවදිමත් අවදි වෙනවා අපිව අජ්ජත්තේ තුලතට සතිමා සතිය ගෙනාපුවාම අපි අපේ අභ්‍යන්තරය පිළිබඳව අවදිවීමක් සිද්ධ වෙනවා. අවදිමත් බවකින් ඉන්නවා ඇත්තටම වර්තමාන මොහොතේ. මේ දැන්. එහෙම ඉන්නකොට අභ්‍යන්තරයේ පවතින දේ පිළිබඳව අපිට දැනුවත් භාවයක් එනවා. එතකොට මේවා අපි දකිනවා. අකුසල චේතනා, අකුසල සංඥා අයෝනිසෝ මානසිකාර. අන්න ඒවා දකිනවා. ඒක වෙන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් පුළුවන් කමක් නැහැ ඒක පෙන්නලා දෙන්න. අපිම දකින. ඊළඟට ඒ ඒ දැක්ම තමයි මේ සම්පජාන කාර්යී බව. ඊළඟට ආතාපි කියන්නේ ඒක බැහැර කරගන්න අපිම අපිම දකිනවා මෙන්න මේක බැහැර කළ යුත්තක් මේක අයින් කළ යුත්තක් කියලා ඒක බැහැර කරනවා. එතකොට මේ ඇතුළත විකෘතිය දකින්නේ අපිමයි තේරුම් ගන්න අපිමයි ඒක විකෘතියක් බව තේරුම් ගන්න අපිමයි ඒක බැහැර කරන්නේ අපිමයි කියන්නේ තමන්මයි තමන්මයි වෙන කවුරුවත් නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ මේ පිරිසිදු කරන්නේ කෙනෙක් තව කෙනෙක්ව පිරිසිදු කරනවා නෙමෙයි. අපිම අපිව පිරිසිදු කරගන්න දෙයක් මේ තියෙන්නේ. ඉතින් ඒ පිරිසිදු කරගන්න නම් අපේ ඇතුළත අපි දකින්න ඕනේ. ඇතුළතට සතිමත් වීම තමයි මේ සතිය කියලා කියන්නේ. සත්‍යත්තං ඇතුළත තමා පිළිබඳ සතිමත් බව. ඉතින් අපිට දැන් අන්තිමට මේ චිත්තානුපස්සනාවට ආපුවාම තමයි හරියටම අපි අපිව දකින අවස්ථාව බවට පත් වෙන්නේ. ඇතුළත නාම ධර්ම අපි දකින වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර ඔය ආදී වශයෙන් පෙන්වලා දීපු අපිම හිතන පතන විදිහ අපේ හැඟීම් අපි යම් යම් දේ විඳින ආකාරය තමන්ම දකින. ඉතින් එහිදී ඇති වෙලා තියෙනවා නම් ඔය ඔය තුන අපි එතනින් බැහැර කරමු. ඒකයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමේ අපි ගන්න ප්‍රතිඵලය. අනුගමනය කරන ක්‍රමය සහ ඒ තුලින් ගන්න ප්‍රතිඵලය ඒකයි. ඉතින් අපි පහන සංඥාව දක්වා කතා කළා ඉතින් මේකට මම පොඩි නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ අපි කරන මේ ක්‍රියාකාරකම නැත්තම් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුලේ මොකද්ද කෙනෙක් කරන්නේ? මේක හරියට උදාහරණයකින් කිව්වොත් නිදර්ශනයකින් කිව්වොත් දැන් කිසියම් ළමෙක් සෙල්ලම් කරන තැනක ඒ ළමයා පිළිබඳව සෝදිසියෙන් ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා කියලා අපි හිතමු. ළමෙක් ක්‍රීඩා කරනවා ඒ අම්මා හෝ තාත්තා එයා සෙල්ලම් කරන්නේ නැහැ. එයා ළමයා පිළිබඳව සෝදිසිමත්ව ඉන්නේ. මොකද මේ සෝදිසිමත්ව ඉන්නේ මේ ළමයා ක්‍රීඩා කරන අතරේ සෙල්ලම් කරන අතරේ අනතුරු කරගන්න පුළුවන්. එක පැත්තයි. ඒ නිසා වැඩි හිටියෙක් ළමයාට සෙල්ලම් කරන් දීලා සෝදිසියෙන් ඉන්න. ඒ වගේ දෙයක් මේ සතිපට්ඨානය තුල සිද්ධ වෙන්නේ. සිහිය විමසුම් නොවන වීර්ය කියන ගුණාංග තුන හරියට වැඩි හිටියෙක් වගේ. ඒ ගුණාංග තුන. අපි ඒක පවත්වනවා නම් සතිපට්ඨානයේ තියෙනවා. සිහිනුවණින් යුක්ත නම් අර ප්‍රවීණ වැඩිහිටියෙක් ඉන්නවා වගේ. ඉතින් එයා දැන් සෝදිසියෙන් ඉන්න ළමයා දැන් මිදුලේ අපි හිතමු මිදුලේ සෙල්ලම් කරනවා කියලා. ඉතින් එයා සෝදිසියෙන් ඉතින් ළමයා නිදහසේ සෙල්ලම් කරනවා. ඒ ඒ නිදහසේ සෙල්ලම් කිරීම හා සමානයි අපේ මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. නාම ධර්ම රූප ධර්ම ඇසුරෙන් නාම ධර්ම ක්‍රියාත්මක වේ. ආයතන ක්‍රියාත්මක වීම ඉහා සමානයි. ඉතින් ඕක නතර කරන්න බෑ. ඕක ස්වභාවිකව හේතුඵල ධර්මානුකූලව ඒ දේ එසේම සිදු වීගෙන යන. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ? යම් වෙලාවක යම් අවස්ථාවක මේ අපි හිතමු අර සෙල්ලම් කරමින් ඉන්න ළමයාගේ බෝලය පාර අනිත් පැත්තට යන. පාර හරහා එයා පැත්තට යනවා කියලා. සාමාන්‍ය ළමයා නම් ඒ බෝලේ පසුපස හඹා යනවා මිසක මේ තමන් පාර හරහා දුවනවා කියන අදහස නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට බෝලේ පසුපස හඹා යන ළමයා පාර හරහා නිසා එහා පැත්තට යන්නේ අනතුරකටපත් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ වැඩි හිටිය. වැඩි දැන් එයා අවදිමත්ව ඉන්නවා. එයා අවදිමත් කෙනෙක් මේ දැනුවත් මෙතන සතිය සම්පජඤ්ඤේ විරිය. එතකොට දැනුවත්ව ඉන්නේ. එතකොට මේ දැනුවත්භාවය තුළ මොකද්ද වෙන්නේ? ආ එයා මේ දරුවව නතර කරගන්න. නතර කරගන්න. ඇයි නතර කරගන්නේ? නතර කරගෙන යාට උපදේශයක් දෙනවා. බෝලේ ගන්න ඕන පාරේ එහා පැත්තට ගිහිල්ලා හැබැයි පාරේ වාහන යන. ඒ නිසා බෝලේ ගන්න එපා කියන්නේ නෑ. ශ්‍රී ලංකරගෙන යනවා නම් බෝලේ ගන්නවා. බෝලේ ගන්න හැබැයි පාර අයිනට ගිහිල්ලා දෙපැත්ත බලලා වාහන නැත්තම් පාර පැනලා ගෝලේ අරගෙන ආපහු මේ පැත්තට එනකොට දෙපැත්ත බලලා වාහන නැත්තම් ගෝලෙත් තරම් එතකොට එවැනි අවබෝධයක් එවැනි දැනුමක් කලින් ළමයාට තිබ්බේ නැහැ. ළමයාගේ අවශ්‍යතාවය බෝලේ ගැනීම පමණයි. පාර පැනන. නමුත් දැන් වැඩිහිටියා අර මෙතන ඉන්න වැඩිහිටියා ළමයා ගැන සෝදිසියෙන් ඉන්න වැඩිහිටියා දන්නවා පාර පැන්නොත් ළමයා සමහර විට එන වාහනයක වදින්න පුළුවන්. ඒ දැනුම ළමයාට නැහැ. එයාට අවශ්‍ය බෝලේ පමණයි. සෙල්ලම් කර කර ඉන්නකොට බෝලේ ගියා පාරෙන් එහා පැත්තට. කෙලින්ම බෝලේ පසුපස හඹාගෙන යනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපේ සාමාන්‍ය නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. එන්න මේ වගේ ස්වභාවය. හැබැයි ඒ ක්‍රියාකාරීත්වයේ ඇතුලේ බොහෝ දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු පැන නැහි. ඇති වෙයි. එතකොට ඒ දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු දැකගන්නේ ඒකට ඒකට අවදිමත්ව ඉන්න නිසා ඒ දැක ගැනීම සිද්ධ වෙන්නේ මේ සතිය සම්පජඤ්ඤ විරිය කියන මේ කුසලතාවල. ඒතර අපි යම් මොහතක සිහිනුවන උපද්දාගෙන සිටිනවා නම් සිහිනුවනින් යුක්ත නම් අපේ මේ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය තවත් විදියකින් කිව්වොත් අපි හිතන දේ, අපි කියන දේ, අපි කරන දේ. අපි නෙමෙයි මම. තමා. තමන් කියන දේ, තමන් කරන දේ, තමන් හිතන දේ පිළිබඳව තමන් සෝදිසිමත් තමන් දැනුවත්. අන්න එතන යම්කිසි ආකාරයක අකුසල පක්ෂයට බරවීම, අයහපතට යොමු වීම, පාපයට වැටීම සිද්ධ වෙන්න යනවා නම් හෝ සිද්ධ වෙනවා නම් ඒක වළක්වා ගැනීමේ හැකියාව තියෙන්නේ මේ තුන් දෙනාට විතරයි. සිහියයි ප්‍රඥාවයි වීර්යය තුනට විතරයි වෙන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක වළක්වා ගන්න. අපිව පාපයෙන් අකුසලයෙන් වළක්වා ගන්න වෙන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අපිම වර්ධනය කරගත්ත අපි තුලම පවතින මේ කුසලතා තුනට පමණයි පුළුවන්කම ඒ කුසලතා තුන ගැන තමයි මම කිව්වේ අපි අර ළමයා සෙල්ලම් කර කර ඉන්න තැන ඉන්න සෝදිසිමත් වැඩි හිටියා වගේ. සෝදිසිමත් වැඩි හිටියෝ. එතකොට මේ අර නිදර්ශනයේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. නිදහසේ සෙල්ලම් කරන ළමයෙක් ඉන්නවා. ඒ පිළිබඳව සෝදිසිමත්ව ඉන්න වැඩි හිටියෙක් ඉන්නවා. හැබැයි මේ කියන සතිපට්ඨානයට ආපුවාම අපි තුලම සිද්ධ වෙන ක්‍රියාකාරකම් දෙකක් එක්කෙන එක පුද්ගලයෙක් තුලම සිද්ධ වෙන ක්‍රියාකාරකම් දෙකක් මෙයින් අදහස් කරන්නේ. අපිම අපි අපි තුල සිහිය නුවණ පවත්වනවා. වීර්යය අපි තුලම වර්ධනය කරගෙන තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමට ගෙනල්ලා තියෙනවා. සති ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, විරීන්ද්‍රිය. ඒක අපි අවදි කරන් ඉන්න හැම මොහොතෙම. අපි කියන්නේ අර සක්‍රීයව තබා ගන්නවා, ඔන් කරගෙන ඉන්නවා කියලා කියන්නේ සක්‍රියව තබාලා. ඒක තමයි සතිපට්ඨාන ඔය තුන සක්‍රියව තබා ගැනීමටයි සතිපට්ඨාන කියන්නේ. පිහිටුවාගෙන ඉන්නවා කියන්නේ. එතකොට එහෙම ඉන්නකොට තමයි අර අභ්‍යන්තරයේ අපේම අභ්‍යන්තරයේ සිද්ධ වෙන අර අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මානසිකාර තුන අපිට හමු වෙන්නේ හසු වෙන්නේ අර අපි කතා කරන නිදර්ශනය ගත්තොත් අර ළමයා වැරදි 3යි කරන්නේ. සෙල්ලම් කරද්දී යාතින් සිද්ධ වෙන්නේ වැරදි 3යි කියලා අපි හිතමු. ඒතර අර වැඩිහිටිය දන්නෝ මෙයාගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි 3යි. අන්න ඒ තුنين වළක්වෙන එකයි එයාගේ රාජකාරිය. ඉතින් ඒක සිද්ධ වෙන්න යනකොටම එයා ඒකෙන් වළක්වගෙන ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරනවා. මේ මේ මේ වැඩිහිටියා ඉන්නේ හැමතිස්සෙම සමය සෙල්ලම් කරන හැම මොහොතකම එතෙන්ට වෙලා ඉඳගෙන අර වැරදි තුනෙන් වළක්වන්න නෙවෙයි. එයා මුලින්ම වැරද්ද සිද්ධ වෙන්න යන වෙලාවෙම ළමයාව දැනුවත් කරනවා. අපි එකක් උදාහරණයක් හැටියට කිව්වා මිදුලේ සෙල්ලම් කර කර ඉන්න ළමයාගේ බෝලේ පාරෙන් එහා පැත්තට යනවා. මේ පාර ප්‍රධාන මාර්ගය. වේගයෙන් වාහන එහා මෙහා යන පාරක්. ඒ පාරයිනේ ළමයා සෙල්ලම් කරමින් ඉන්නේ. කිසියම් හේතුවකින් ළමයාගේ බෝලේ පාරෙන් එහා පැත්තට. ළමයාට අවශ්‍ය බෝලේ ගැනීම පමණයි. මේ කාම ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම ඔච්චරයි. පිට වැඩි දෙයක් දකින්නේ නැහැ. නමුත් මේ බෝලේ ගන්න යන්නේ වේගයෙන් වාහන එහා මෙහා යන පාරක් හරහා මේ ළමයා යන. ළමයාට බෝලේ ගැනීමේ සිහිය පමණයි තමන් වේගයෙන් වාහන එහා මෙහා යන පාරක් හරහා යනවා කියන කල්පනාව ළමයාට නැහැ. ඒ තරම් ප්‍රවීණත්වයක්, ඒ තරම් දැනුවත් බවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ බෝලේ ගන්න යාම තුළ ළමයා අනතුරටපත් වෙනවා. මේ කාම ලෝකයේ නැත්නම් මේ මානව ජීවිතය තුළ මේ ආයතන ක්‍රියාත්මක වීම හරහා ඇස කන නාසය දිවකය තුලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගැනීම මානසින් යම් යම් දේ වටහා ගැනීම නැමැති බෝලය ගන්න මේ ක්‍රීඩාව ඇතුලේ මේ එවැනි දෙයක් විතරයි සත්‍යයට තියෙන්නේ. නමුත් මේක ඇතුලේ දුක හැදෙනවා. ඒ ක්‍රියාව කෙරෙන්නේ මේ මේ කෙලෙස් මැද්දෑවේ මේක ඇතුලේ දුක හැදෙනවා කියන එක සත්‍යයට තේරෙන්නේ. ඉතින් ඒක තෝරලා දෙන්නේ අපේ සිහිය අපේ ප්‍රඥාව දෙක. ඒකෙන් වළක්ව ගන්නේ අපේ වීරියමයි. ඉතින් අර ළමයා එකවර උත්සාහ කරනවා පාරේ අනිත් පැත්තට යන්න. අපි මේ නිදර්ශනයක් කියන්නේ. මේ නිදර්ශනය තුළින් අපේ ජීවිතේට මේක ඇතුල් කරලා මේක තේරුම් ගන්න මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ඒ තරම් විවේක බුද්ධියක් සංසුන් හිතලා මේ ඥාණය ඇති කරගන්න පුළුවන් කියලා. අපේ ජීවිතේ ලොකු ක්‍රීඩාවක තියෙන. මේ ක්‍රීඩාව ඇතුලේ ලබන වින්දනය තුල ඉන්නේ ක්‍රීඩාවක නිතරම ඒ වින්දනයක් තුල ඉන්නේ. ඒ වින්දනයේ ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ වින්දනය ලබා ගැනීමෙහිලා අප කරන කියන දේවල් හරහා හිත කෙලෙසෙනවා ඒකෙන් දුක එනවා කියන එක අපිට ඒ පිළිබඳව සතිය නැහැ. අසුතවා පුදුජන මට්ටමේ. සීනුවන වීර්ය නැහැ. ඒක නිසාවෙන් බුදුරජාණන් වහන්සේ මේ සීනුවන වීර්ය කියන දේ උපද්දන. ඒ තුන සීනුවන වීර්ය උපද්දාගෙන පවත්වගෙන යනකොට හරියට අන්නර ළමයා ක්‍රීඩා කරන තැන ඉන්න වැඩිහිටියවක්. ඉතින් එයා සිද්ධ වෙන දෝෂයේ පළමු අවස්ථාවේදීම ඒක තෝරලා දෙනවා. දරුවා නතර කරගන්නවා తాවකාලිකව. ආ බෝලේ ගන්න ඕන හැබැයි පාර පනින්න ඕන පරීක්ෂණය. මේ පාරේ වාහනේ හා මෙහා යන පාර. ප්‍රධාන මාර්ගයට ඔබ යන්නේ. ඒක නිසා දෙපැත්ත බලලා වාහන ඈතින් එන මට්ටමක නැත්නම් වාහන නැති අවස්ථාවක බලලා පාර පනින්. දැනලා බෝලේ ගන්න. අරගෙන ආපහු ඔබ එන්න ඕන මේ පැත්තට. එහෙනම් ආපහු මේ විදිහටම සෝදිසිමත් වෙලා ආපහු පාර පනින්. සමහර විට මෙතෙන්දී පළමුව මේ දරුවට පාරෙන් එහා පැත්තට යන්නත් ආපහු බෝලේ අරගෙන පාරෙන් මේ පැත්තට එන්නත් අර වැඩිහිටිය උදව් කරනවා. ක්‍රමයේ කියලා දීලා උදව් කරනවා. ඒක උදව් කරපුවාම ඒ ළමයා එතන ඉඳලා පළවෙනි වැරද්ද අඳුනාගෙන වැරද්ද කියන්නේ තමා අතින් සිද්ධ වෙන්න පුළුවන් පළවෙනි අනතුර අඳුනාගෙන බෝලේ නොගෙන ඉන්නවා නෙමෙයි. අනතුර වළක්වා බෝලේ ගන්න තරම් දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ සිහිනුවන විසින් අපි තුල උපද්දන කුසලතාවයේ ඒක. මේ අසකනාසයේ දිවකය මන මේවා ක්‍රියාත්මක කිරීම නතර කරනවා නෙමෙයි. මම මේ නිදර්ශනය ගන්න එක නතර කරනවා නෙමෙයි. හැබැයි මේවා ක්‍රියාත්මක වෙද්දි වෙන දෝෂය දෝෂ තුනක් තියෙන. පළවෙනි දෝෂේ අකුසල සංඥා, දෙවෙනි දෝෂේ අකුසල චේතන, තුන්වෙනි දෝෂය අයෝනිසෝ මනසිකා. මේ ගේම මේ ක්‍රීඩාව ඇතුලේ සිද්ධ වෙන්නේ මෙන්න මේ වැරදි තුන. මේ වැරදි තුන අල්ලන්න අල්ලලා දෙන්න පුළුවන්කම තියෙන්නේ මේ සතිපට්ඨාන ක්‍රමයට විතරයි. සතිපට්ඨාන ක්‍රමයට කියන්නේ සිහියයි ප්‍රඥාවයි වීරියයි තියෙන. සිහියයි ප්‍රඥාවයි තිබ්බොත් තමයි මේක අල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ දෝෂ තුන, මේ වැරදි තුන, මේ ක්‍රීඩාවේ තියෙන වැරදි තුන. විරිය තිබ්බොත් තමයි මේ වැරද්දෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් වැරද්ද දැනගෙන හිටියත් නැවත නැවත වරද කෙරෙනවා. ඉතින් වරදින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මේ විරිය තියෙනවා නම් පමණයි. ඔන්න ඔය විදිහට මේ සතිපට්ඨාන ක්‍රමය ඇතුලේ සිහිනුවන වීරිය පවත්වා ගැනීම නම් වූ මේ සතිපට්ඨාන ක්‍රමය තුල සිදුවන්නේ කෙරෙන්නේ කුමක්ද කියන එක ටිකක් පැහැදිලි කරන්න මම මේ අද උත්සාහ කළේ. ඉතින් ඔය විදිහට ආපහු අපි අර නිදර්ශනයට යනවා මොකද නිදර්ශනේ මේ ගෙමිදුලේ දරුවෙක් ක්‍රීඩා කරමින් ඉන්නවා. එතන සෝදිසිමත් වැඩිහිටියෙක් ඉන්නවා. මේක අපි ගත්ත නිදර්ශන. එතකොට මොන්නේ එක වරදක් දරුවා තින් සිද්ධ වෙන්න පුළුවන් එක වරදක් දරුවට ඒ පිළිබඳව අවබෝධයක් තිබ්බේ නැහැ. අපි කියමු අනතුරක් කියලා. ඒ අනතුර සිද්ධ වෙන්න යද්දී දැන් දරුවා එහෙම එකක් දන්නේ නැහැ. නමුත් වැඩිහිටිය දන්න. දරුවට එහෙම ඇඟීමක් නැහැ. දරුවට අවශ්‍ය පාරෙන් එහා පැත්තට ගිය බෝලේ ගැනීම පාන. ඒ ඒ ගැනීමට යාමේදී අනතුරක් සිදුවන බව දරුවට හැඟීමක් නැහැ. වැඩිහිටියට හැඟීමක් තියෙනවා. ඒක තමයි මේ වැඩිහිටිභාවය කියලා කියන්නේ. ඒකට සතියෙන් එයා හැබැයි අවධානයෙන් හිටියේ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කියන අවධානයෙන් හිටියා. දැන් වෙන්න යන නිසා වීර්යය යොදලා ඒක වළක්ව ගන්න. ඔය අපි තුල සිද්ධ වෙන දේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කිව්වේ. ඕකන් අකුසලයේ උපදින්න යනකොට අනතුර සිද්ධ වෙන්න යනකොට අපේම ඇතුලේ ඉන්න මේ වැඩිහිටියා සති සම්පජඤ්ඤ විරිය අපිම අපව වළක්වා ගන්න. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට. ඊළඟට අපි තව ওই නිදර්ශනෙම තව පැත්තකට හැරෙමු. අපි හිතමු මේ ළමයා ළමයා ළමයි දෙන්නෙක් ක්‍රීඩාවේ නැත්නම් තුන් හතර දෙනෙක් මේ ක්‍රීඩාවේ දෙනවා කියලා. මේ ක්‍රීඩාවේ තියෙන කිසියම් ක්‍රීඩා නීති රීති ටිකක්. එතකොට මේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන දිගට ඒ නීති රීති වලට අනුකූලව ක්‍රීඩාව කරන්නේ නම් පමණයි. එතකොට සමහර විට මේ ඉන්න ළමයින්ට තවම මේ ක්‍රීඩාවේ නීති රීති සමහර ළමයි දන්නේ නැහැ. වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මේ නීති රීති කඩනවා. එතකොට අර ළඟ ඉන්න වැඩිහිටියා ඒකට උපදේශයක් දෙනවා. මේ මේ ක්‍රීඩාව මෙහෙමයි. මේක කරන්නේ මේ නීති රීති වලට අනුව. ඒ නිසා නීති රීති කඩන්න එපා. කැඩුනම ඒක තේරුම් කරලා දෙනවා. මේ කැඩුවම මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න බෑ. මේකේ ගැටලුවක් අර්බුදයක් එනවා. මේ ක්‍රීඩාව සකස් කරලා තියෙන්නේ මේ මේ නීති රීති වලට අනුකූලව. ඉතින් එහෙම දෙයක් වෙන්න යනවා නම් ඒකත් අර වැඩි හිටිය කියලා දෙන. එතකොට ක්‍රමයෙන් මේ ළමයි දෙන්න හෝ තුන් හතර දෙනා හෝ වේවා ක්‍රීඩාවේ නීති රීති තේරුම් අරගෙන මේ ක්‍රීඩාව කරන්නේ කරන්නන් බවට පරිවර්තනය. අපේ ජීවිතෙත් ওই වගේ ලෝක සම්මත ආචාර ධර්ම සදාචාර ධර්ම කියලා වර්ගයක් තියෙනවා. හැමෝම දන්නවා. අපේ අතින් ඕවා කැඩෙන්න යනවා සමහර වෙලාවට. ලෝක සම්මුති නැත්නම් ලෝක ආචාර ධර්ම අපි ඒවට සීලය කියලා කියනවා. ඒවා කැඩෙන්න යනකොට කවුද ඒවෙන් බලක්ව ගන්න? අම්මා තාත්තා නෙවෙයි, ගුරුවරයා නෙවෙයි. තමන්ම සිහිනුවන පවත්වගෙන තිබේ නම් අර කියන අපි කියන වැඩිහිටිය එතන ඉන්නවා නම් එයා ඉදිරිපත් වෙනවා. එයා මේක වටහලා දෙනවා, තේරුම් කරලා දෙනවා. මෙන්න මෙතන ආචාර ධර්මයේ කැඩෙනවා. සදාචාරයේ බිඳෙනවා. දුරාචාරයේ දුෂ්චරිතයේ සිද්ධ වෙනවා. එහෙම වුණොත් දුක එනවා. ඒක නිසා මේකෙන් වළකින්න. අන්න වීර්යය එතෙන්ද ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒ ඒක කඩ කරන්නේ නැතුව කටයුතු කරනවා. එහෙම. හිතන විදිහේ ක්‍රියා කරන විදිහේ දෝෂේන තැන මගහරවන්නේ මේ සීනුව. තව දුරටත් අපි ওই නිදර්ශනය ඇතුළේ යමු. සමහර විට මේ ක්‍රීඩාව ඇතුළේ ජය පරාජයක් කියලා දෙයක් තියෙනවා මේ ළමයින්ගේ සෙල්ලම ඇතුලේ. එතකොට දැන් ඔන්න පරාජය වෙන්නේ නෝ එක කණ්ඩායමක්, එක පිරිසක්, එක ළමෙක් කවුරු හරි. තියා රණ්ඩු කරනවා. පරාජය පිළිගන්න කැමති නෑ එයා. නමුත් එතෙන්දී අර වැඩිහිටියා ඉදිරිපත් වෙලා කියනවා ක්‍රීඩාවක ජය සහ පරාජය දෙකම තියෙනවා. මේ දෙකෙන් කොයි දෙයක් බාර ගන්නවද? ඒක තමයි ක්‍රීඩාවක ස්වરૂපය. කලින් මේ දරුවා මේ කිසියම් දරුවෙක් මෙතන ඉන්නවා කියලා අපි හිතමු. පරාජය බාර ගන්න බෑ. එයාට දිනුම විතරයි ඕන. සෙල්ලම් කරන්නේ එයා දිනුම ඉලක්ක කරගෙන පරාජයට ආපු ගමම එයා රණ්ඩු කරනවා. නැත්තම් වංචනික වැඩක් කරනවා. මොකක් හරි කරලා එයා නිතරම බලනවා. පරාජයෙන් වැළකීලා ජයම ලබා ගන්නවා. නමුත් මෙතනින් අර වැඩිහිටියා ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන වැඩිහිටියා එයා කියලා දෙනවා මේ ක්‍රීඩාව ඇතුලේ ජය පරාජය දෙකම තියෙනවා. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය කියන්නේ. ක්‍රීඩාවේ යථා ස්වභාවය පෙන්වනවා. කවුද මේ පෙන්වන්නේ? අර ළඟ ඉන්න ප්‍රවීණ වැඩිහිටියා. අපිටත් අපේ ජීවිතේ මේ දෙපැත්ත පෙන්වන සමුදය වය දෙකම පෙන්නනෝ ඇති වුණා වගේම නැති වෙනවා. මොකද සමහර වෙලාවට අපි ඇතිවීමට විතරයි කැමති නැතිවීමට අකමැති. දෙකම පෙන්නනෝ කවුද? ආන්න මේ සිහිය ප්‍රඥාව වීර්යය. වීර්යය මොකද කරන්නේ? මේ දෙකම එක්ක ඉන්න අපි ශක්තිමත් කරනවා. සමුදේට විතරක් කැමති වෙච්ච නැත්නම් වයට විතරක් කැමති වෙච්ච අපි සමුදේ වය දෙකම එක්ක කටයුතු කරන්න පුහුණු කරනවා. සමුදේ ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. ආ මේකේ දෙකක් තියෙන ක්‍රීඩාවේ අර නිදර්ශනය අපි ගත්ත ළමයින්ගේ සෙල්ලම. එතකොට ඒකේ ජයක් සහ පරාජයක් දෙකක් තියෙනවා කියලා වැඩිහිටියා පෙන්වලා දුන්නා. ඉතින් දෙකම දැන් බාර ගන්න. දැන් ළමයි සූදානම් අපි සෙල්ලම් කරනවා. නමුත් ජය වුණත් පරාජය වුණත් අපි බාර ගන්න කැමතියි. මොකද ඒක ක්‍රීඩාවට අදාළ දෙයක්. ස්වභාවික දෙයක් ජය පරාජය. ස්වභාවිකද? එතකොට අපි අර මුලින් කතා කරා ස්වභාවිකත්වය විකෘතියයි කියලා දෙයක්. ඉතින් විකෘතියටපත් වෙච්ච ළමයා නිතරම ජය විතරයි ගන්න. නිතරම ජය ගන්න හිතාගෙන ඉන්නවනම් යම්කිසි ක්‍රීඩාවක් හරි මොකක් හරි එක ඒක මහා විකෘතියක්. අපි නම් හිතන්නේ ජය ගන්න එකම තමයි ලොකු දේ. ඒකම තමයි ගන්න ඕන. වෙන මොකුත් බෑ. කොහොම හරි ජය ගන්න ඕන. ඒක විකෘතියක්. ප්‍රകൃතියට පැමිණීමක් නෙවෙයි. ප්‍රകൃතිය නම් ක්‍රීඩාව ඇතුලේ ජය මෙන්ම පරාජය තිබෙනවා. ওই දෙකෙන් ඕනම එකක් මම බාර ගන්නවා. ඒක තමයි ප්‍රකෘති. එතනයි නිවන තියෙන්නේ. ජය පරාජය දෙකම පිළිගැනීම, බාර ගැනීම තුල නිවන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබ දේශනා කරලා තියෙන්නේ. ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජය. ජය පරාජය දෙකම. හිත්වා කියලා කියන්නේ මේක මේ මේ පිළිගන්නව එහෙම දෙයක් තියෙනවා. මේ මේ ක්‍රීඩාව මේ ගේම ඇතුලේ දෙකම උරුමයි ගේම් එක. ගේම් එකක් කියලා කියන්නේම අනිවාර්යෙන් එක කණ්ඩායකම පරාජයක් කණ්ඩායම ජයයි. ඒක මේ ජය පරාජය කියන වචන දෙකෙන් අපි දාලා කිව්වට ඒක ක්‍රීඩාව ඇතුලේ තියෙන ධර්මතා දෙකක්. උපසන්තෝසුකං සේති. අර පරාජය බෑ ජය විතරයි. මොකක් හරි අල්ලගත්ත කෙනා මේ දුකටපත් වෙනවා. හැබැයි දෙකම පිළිගන්න කෙනා උපශාන්තයි. සංසම්. එතකොට කවුද මේ දෙක අපිට කියලා දෙන්නේ? අප තුලම තියෙන මේ සතිය සම්පජඤ්ඤය. දෙක බාර ගන්න අපි පුරුදු කරන්නේ විරිය. අන්නර ලෝක ස්වභාවය තේරුම් ගන්නෝ ලෝක ස්වභාවය පිළිගන්නෝ ඒකත් එක්ක පවතින අපි හුරු කරනවා. ඒකයි අර අනිශ්චිතෝච විහෙරති නච කිංච උපාදීයති කියලා මේ සතිපට්ඨාන දේශනාවේ හැම කමඨහනක් අගම දේශනා කළා දෙයි. අපි ඕක තමයි කරන්නේ. ඉතින් මේ වැඩි හිටියයි මේ සෙල්ලම් කරන ළමයි කණ්ඩායමයි ඔක්කොම ඉන්නේ අපි තුලම. මොකද්ද මේ සෙල්ලම? මේ සෙල්ලම මේ ඇස කන නාසය දිවකය මන මේකෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම් අරගෙන මොකද්ද කරන්නේ? විඳිනවා. ඔන්න විඳිල්ලේදී සමහරව එක පැත්තකට යනවා. ගියේ මේ ජය විතරයි පරාජය බෑ. සුඛ වේදනා විතරයි දුක්ඛ වේදනා බෑ. එතෙන්ට ගියා මොකද වෙන්නේ? විකෘතිය. නෑ සුඛ දුක්ඛ දෙකම සුඛ දුක්ඛ විතරක් නෙවෙයි අදුක්ඛම සුඛ මේ තුනම ඇති බව දැන ගැනීම පිළිගැනීම ඒ තුනම සමග පැවතීම ප්‍රකෘතිය. එතනයි නිවන එතනයි නිවන ඉතින් විකෘතියෙන් ප්‍රකෘතියට එමක් මේ නිබ්බාන නිවීම මේ සැනසීම. ඉතින් ඒකට පහසු මඟ අයන් ඒක අයනෝ මග්ගෝ මේ චත්තාරෝ සතිපට්ඨාන කියපු විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් ටිකක් ගැඹුරු තැනකට මේ සතිපට්ඨාන දේශනාව ඇතුලේ ටිකක් ගැඹුරු තැනකට එනවා. මේ නාම රූප ධර්මත් ඒවායේ ක්‍රියාකාරීත්වයක් තමයි අපි මේ තමයින්ගේ සෙල්ලම කියලා අපි මේ නිදර්ශනයට ගත්තේ. නිදර්ශනයට ගත්තේ. ඒකෝර මේ නාම රූප ධර්ම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය තුල තමයි අර ළමයි අනතුරටපත් වීම ළමයි ක්‍රීඩාවේ සම්මුති කඩ කිරීම ළමයි ක්‍රීඩාවේ ජය පරාජය බාර නොගැනීම කියන මේ දෝෂ තුන අපි හිතමු මේ දෝෂ තුනයි කියලා ළමයින්ගේ සෙල්ලම ඇතුලේ සිද්ධ වෙන්නේ මේ දෝෂ තුන ඇති වෙයි. ඒ ක්‍රීඩාව නැත්තම් මේ දෝෂ තුන එන්නේ නැහැ. ක්‍රීඩාව යනකොටම තමයි ක්‍රීඩාව තුල අනතුරු කර ගැනීම පළවෙනි දෝෂය. දෙක ක්‍රීඩාවේ අනපනත් නීති රීති නොපිළිපැදීම තුන්වෙනි දෝෂය. දෙවෙනි දෝෂය. ක්‍රීඩාවේ ජය පරාජය නොපිළිගන්න නොපිළිගැනීම තුන්වෙනි දෝෂය. ඉතින් ඒක ඇති වෙන්නේ ක්‍රීඩාවක් යද්දි ක්‍රීඩාවක් නැති තැන හිම එකක් වෙන්නේ මේ නාම රූප ධර්මත් නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය ඒ තුලින් නැති කරන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරාදිය තුල තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මොකද්ද සිද්ධ වෙන වැරදි තුන? අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර. මම මේක මේ තුනක් හැටියට අර ක්‍රීඩාවේ තුනකුයි මේ අපේ අපි තුල සිද්ධ වෙන තුනකුයි මේ කිසියම් නිදර්ශනයක් සකස් කරලා ගත්තේ මේක වඩා හොඳින් තේරෙන්නේ. ඉතින් ওই තුන අඳුනගන්නේ කවුද? අර පීඩාවේ අර දෝෂ තුන අඳුනගන්නේ ළමයි නෙවෙයි. ළමයි තාම මේ ආශාවෙන් සෙල්ලම් කරන ළමයි පිරිස. මේගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ අනතුරු කරගන්න පුළුවන්. නමුත් එතන ඉන්න වැඩි හිටියා නැත්නම් අපි කියන්නේ ක්‍රීඩා උපදේශක හරි කවුරු හරි කියමු නැත්නම් විනිශ්චයකාරයා කෝච් හරි අම්පයා හරි නැත්නම් ඉන්ටරින් අම්මා හරි අප්පච්චි හරි වැඩි හිටියෙක් හරි කවුරු හරි ඉන්නවා මෙතන මේ ඉන්නේ හැමදාම මෙතෙන්ට වෙලා ළමයින්ව මේ ක්‍රීඩාව ඇතුලේ බලාගන්න නෙවෙයි. ළමයින්ව අවබෝධයටපත් කරන තනියම සෙල්ලම් කරන්නම් බවට පරිවර්තනය කරන්න මෙයා ඉන්නේ. අපි කියන ක්‍රීඩාව එහෙමයි. හැබැයි දැනට ලෝකේ යන ක්‍රීඩාවල නම් අම්පයා ඉන්න මොන කෝච ඉන්න මොන ඒ සමහර වෙලාවට ඒගොල්ලොත් මේ වැරදි කරනවා. ඒගොල්ලොත් මේක ඇතුලේ අර වැරදි කරන්නම් බවට පරිවර්තනය වෙලා ඉන්නේ. වර්තමාන ලෝකේ ක්‍රීඩා ඇතුලේ බලපුවා. තරංගපාවාදීන්ද ඒවා දැන් ඒ විකෘතිය. නමුත් මම මේ ගන්න නිදර්ශනයේ ඇතුලේ අර වැඩි හිටිය අර තරංග විනිශ්චයකරුවා අර පුහුණු කරුවා මේ වැරදි කරන්නෙක් නොවේ. ඔහු උත්සාහ කරන්නේ මේ ළමයින්ට මේ ක්‍රීඩාවෙන් සිදුවන අනතුරු වළක්වාගෙන ක්‍රීඩා කරන්න පුහුණු කිරීම. ඊළඟට මේ ක්‍රීඩාවේ ඇති නීති රීති වලට එකඟ වී ඒවා පිළි අරගෙන ඒවාට අනුගතව කටයුතු කරන්නට පුහුණු කිරීම. ඒ වගේම ක්‍රීඩාව අවසානයේ එන ජය පරාජය දෙකම සමසිතින් බාරගෙන ක්‍රීඩාව අවසන් කරන්න පුරුදු කිරීම. ඒකට ඉන්න වැඩිහිටියෙක්, ඒකට ඉන්න තරඟ විනිශ්චයකරුවෙක්, ඒකට ඉන්න පුහුණුකරුවෙක් මේ ඉන්නේ. මේ මේ ගේම මේ ක්‍රීඩාව ඇතුලේ ඉන්නේ එක. මේ ක්‍රීඩාව ඇතුලේ මේ ගේම ඇතුලේ ඉන්න ඒ පුහුණුකරු, ඒ විනිශ්චයකරු, ඒ වැඩිහිටියා අපි හඳුන්වන්නේ ආතාපි සම්පජානෝ සතිමා. සිහිනුවණයි වීරිය. එතකොට මේ මේ මේක ඇතුලේදී මේ ළමයි අන්තිමට පුරුදු වෙනවා අර වැඩි හිටිය නැතුව අර කෝච නැතුව අර පුහුණු කරන්නා නැතුව අර විනිශ්චයකරුවා නැතුව ලස්සනට සෙල්ලම් කරලා ජය පරාජය සමව පිළි අරගෙන මේක අවසන් කරා. ඒකයි නිබ්බාන ඒකයි නිවීම. අකුසල සංඥා කරන්නේ නැතුව අකුසල චේතනා කරන්නේ නැතුව අයෝනිසෝ මනසිකාර කරන්නේ නැතුව කෙලෙස් හදාගන්නේ නැතුව මේ නාම රූප ධර්ම නාම රූප ධර්ම හැටියටම පිළි අරගෙන නාම රූප ධර්ම වල යථා ස්වභාවය පිළි අරගෙන ඒ නාම රූප ධර්ම වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ නාම රූප ධර්මත් එක්ක පවතින අනිශ්චිතෝච විහෙරති කිව්වේ ඒක. අනිශ්චිත අනුපාදාන අනිදර්ශන අපපතිට්ඨිත වගේ වචන යෙදිලා තියෙනවා. මේ නිවනේ ස්වභාවය පැහැදිලි කරන තැන්වල තවත් ඉතින් තියෙන සංකාර සමත උපදිපටි නිස්සග්ග තණ්හක්කය විරාග නිරෝධ කියන වචනේ යෙදිලා තියෙනවා. මේ වචන වලින් කියන්නේ මේ මේ වැරදි තුනෙන් මිදීම. අකුසල සංඥාවෙන් මිදීමයි, අකුසල චේතනාවෙන් මිදීමයි, අයෝනිසෝ මනසිකාරයෙන් මිදීමයි. ඔච්චරයි අපිට තියෙන්නේ. මේ ගේම ඇතුලේ මේ ක්‍රීඩාව ඇතුලේ වැරදි තුනයි තියෙන්නේ. මේ වැරදි තුනෙන් බැහැර වීමයි මේකේ මූලික කාර්යය. ඉතින් මම හිතනවා මේ මේ මේ මම පැහැදිලි කරන මේ කාරණේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුලේ අපි හඳුනාගත්ත දේ අපේ කල්යාණ මිත්‍රයන්ටත් මේක හඳුනා ගන්න පුළුවන්. බැරි නෑ. ඔබ ඔබ ගැන සතිමත් වෙන්න. ඒ කියන්නේ මම මම ගැන සතිමත් වෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. සිහිය පිටුවා ගන්න. සිහිය පිටුවා ගත්තම මේ ගේම තේරෙනව ඉස්සර මේ ක්‍රීඩාව. මොකද්ද මේ ක්‍රීඩාව? මෙතන වෙන්නේ ඇස කන නාසය දිව කය තියෙනවා මනස තියෙනවා. මේ හයට අදාළ අරමුණු හය තියෙනවා. මොනවාද හය? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්මතා. මේවා නිකන් තියනවා නෙමෙයි. ළමයි නිකන් ඉන්නවා නෙමෙයි. ළමයි මේ බෝලයක් හරි මොකක් හරි අල්ලගෙන ලොකු පොරයක් ලොකු ක්‍රීඩාවක් කියලා අපි ඒකට කියනවා. ක්‍රීඩාවක් කියලා. ඉතින් මේවා නිකන් තියනවා නෙමෙයි. ඇහැ කන නාසය දිව ගය නිකන් තියනවා නෙමෙයිනේ. ඒවට අදාළ අරමුණු හමු වුණු ගමන්ම මේ ක්‍රීඩාව ගේම් එක මේ සෙල්ලම පටන් ගන්නවා. මේ සෙල්ලමට අපි කියන්නේ සලායතන කියලා. ආයතන ක්‍රියාකාරීත්වය කියලා. මේ ආයතන ක්‍රියාකාරීත්වයේ ඇතුලේ සිහි නුවණ සහ වීරිය නැතිකොට නැති විට අර අනතුරු තුන කරගන්නවා මේ සෙල්ලම ඇතුළේ. නිදර්ශනයේ ඇතුලේ නම් කරන්නේ අනතුරු කර ගැනීමයි ක්‍රීඩාවේ නීති රීති කඩ කිරීමයි ජය පරාජයේ බාර නොගැනීම. ඒක. මෙතන සිද්ධ වෙන්නේ අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර. ඉතින් ඕක ඔතනින්නේ ඔක්කොම වරදි. ඔතනින් ඔක්කොම වරදි. ඉතින් අපිට ඕක දකින්න පුළුවන් ඇතුළත ওই වැරද්ද සිද්ධ වෙනවා නම් අපිට ඕක දකින්න පුළුවන්. ඒ කියන්නේ අවදීන් ඉන්නේ අර වැඩි හිටියේ අතන ඉන්න අර තරංග විනිශ්චයකරු අර පුහුණුකරු ඔය තුන් දෙනා මේකයි. අපේ සෙල්ලමේදී අපේ ගේමේදී තුනටම එක්කෙනෙක් ඉන්නවා. එතකොට එයා මධ්‍යස්ථයි අවංකයි නිවැරදි එයාට අවශ්‍ය මේ ළමයි ටික අනතුරු කරගන්න නැතුව ක්‍රීඩාවේ නීති රීති කඩ කරන්නේ නැතුව ක්‍රීඩා කරලා අන්තිමට ජය පරාජය දෙක සමසිතින් බාර ගන්න අයට බවට පත් කරන්නේ. ඉතින් ඒක පුළුවන්. ඒක ඒක ඒක තමයි මේ ක්‍රීඩාවේ උත්තරීතර ඵලය. උත්තරීතර ඵලය. එහෙම නැතුව කප් එක ගන්න එක නෙමෙයි. අපි හිතන්නේ ක්‍රීඩාවක ලොකුම වැඩේ කප් එක ගන්න එක. දැන් වෙලා තියෙන්නේ ඒක. කප් එක ගන්න එක නෙමෙයි ක්‍රීඩාවක උත්තරීතර ඵලය. ක්‍රීඩාවේ යෙදෙන්නන් ක්‍රීඩාව තුල අනතුරු කරගන්නේ නැතුව ක්‍රීඩාවේ නීති රීති පිළිපදිමින් ක්‍රීඩා කරලා අන්තිමට එන ඵලය තමා කරා එන ඵලය කුමක් හෝ ජය හෝ පරාජය දෙකෙන් කවර දෙයක් වුව පිළිගන්නේ අන්න ක්‍රීඩාවේ ඵලය. අපේ අභ්‍යන්තරයේ සිදුවෙන සිදුවීමෙත් ඔය සලායතන ක්‍රියාකාරීත්වයේ ඇතුලේ අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර කරගන්න නැතුව සලායතන නිරෝධය කියලා අපි ඔකට කියන්නේ. ඉතින් ඒතනයි නිවීම, ඒතනයි සැනසීම. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මන තියෙනවා. ඒවා මැරිලා නැහැ. ඊට අදාළ අරමුණුත් තියෙනවා, රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. ධර්මතා තියෙනවා. ඒවා ගෝචර වෙනවා. මේ නාම රූපයකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගේම යනවා, ක්‍රීඩාව යනවා, සෙල්ලම කෙරෙනවා. ඕක එක්තරා සෙල්ලම. ඕක ඇතුලේ තමයි ඉතින්. ඔය කෙලෙස් හදාගන්න යන්න. ඔය දුක හදාගන්න. ඔය අවුල හදාගන්න. ප්‍රධාන දේ අකුසල සංඥා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගන්නවා. අනාත්ම දේ ආත්මයි කියලා හිතා ගන්නවා. විපරිණාමී දේ අවිපරිණාමී කියලා හිතා ගන්නවා. පටිච්ච සමුප්පන්න දේ අදිච්ච සමුප්පන්න විදියට හිතා ගන්න. සමුදේ වය දෙකක් තියෙන තැන එක්ක සමුදේ විතරක් නැත්නම් වය විතරක් අල්ල ගන්න. ඒ තමයි අර විකෘතිය. ඒකට අපි කියන්නේ අකුසල සංඥා. ඒ අකුසල සංඥාව ආපු ගමන් මොකද වෙන්නේ? යං සංජානාති තං විදක්කේ. මේ අකුසල සංඥාවත් එක්කම චේතනා කරන්න පටන් ගන්න. චේතනා ඉන්නේම අර අකුසල චේතනා විදිහටම තමයි යන්නේ. නිත්‍ය සංඥාවක් හදාගත්තොත් නිත්‍යයි කියන චේතනාව තුළ තමයි ඉස්සරහට යන්නේ. එහෙම යන්නේ. ඉතින් මේ විදිහට තමයි මානසිකාරය යන්නේ. මෙනෙහි කරන්නේ මේ විදිහට. ඉතින් අනිත්‍යනේ ධර්මතාවය ධර්මතාවත් එක්ක ගැටෙනවා නිතරම. පටලැවෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් එතන දුක ඇති වෙනවා. මේ අ르බුදේ ඇති වෙනවා. නිවීම නැහැ, තනසීම නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් මම අද ටිකක් පැහැදිලි කරේ මේ සතිපට්ඨාන ක්‍රමයේ ඇතුලේ අපි මේ ගුරු උපදේශයේ හැටියට තියාගෙන යන මේ සතිපට්ඨාන දේශනාවේ සතිපට්ඨාන ක්‍රමයේ තුල කුමක්ද මේ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වලා දෙන්නේ මේ සිහිනුවන වීර්ය කියලා මහා වටිනා කුසලතා තුනක් අපි උපද්දගෙන ඕක සක්‍රිය කරගන්න, ප ဋ ාණ කරගන්න. ප ဋ ාණ කරගන්න. පවත්ව ගන්නවා හැම මොහොතෙම හැම විටම හැම හැම තිස්සෙම. මේක මේ පරයන්කේ ඉන්න වෙලාවේ උදකලා විවේකීව නිශ්ශබ්දව ඉන්න වෙලාව විතරක් නෙමෙයි. එතකොට මේක සතිපට්ඨානයක් වෙන්නේ නැහැ. එදිනෙදා වැඩ කරන වෙලාවේ, මිනිස්සු එක්ක කතා බහ කරන වෙලාවේ, ගනුදෙනු කරන වෙලාවේ, රැකී ආරක්ෂා ගොවි තැන්පත් වෙලේ වෙනදාම් කරන වෙලාවේ, යුතුයම් වගේ කීමිෂ්ඨ කරන වෙලාවේ, සමාජ සේවය කරන වෙලාවේ මේ හැම මොහොතකම හැම කාර්යයකම හැම තැනකදීම සිහිනුවන උපද්ද ගන්න සතිපට්ඨානෙන් යුක්ත වෙන්න. මේක තමයි ගේම්, මේක තමයි ක්‍රීඩාව. මේක තමයි සෙල්ලම. මේ ජීවිතේ තියෙනකම් මේ සෙල්ලම මේ ක්‍රීඩාව කෙරෙනවා. කාටද නතර කරන්න පුළුවන්? නතර කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේත් මේ සෙල්ලම මේ කවුරුදු 45ක් කෙරුවා. මේ ආයතන ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ කෙරුණා. හැබැයි මේ සෙල්ලම ගියාට මොකද මේ ක්‍රීඩාව ගියාට මොකද අර වැඩි හිටියා අර තරඟ විනිශ්චයකරුවා අර ක්‍රීඩා උපදේශකයා අවදියෙන්. එහෙනම් මේ ක්‍රීඩාවේ අර දෝෂ තුන කෙරෙන්නේ නැහැ. දෝෂ තුන කෙරෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි මූලික වශයෙන් මම අද පැහැදිලි කරන්න කැමති වෙන කාරණේ. ඉතින් භාවනාවේදී අපි කරන්නේ අත් වශයෙන්ම මූලික වශයෙන් කරන්නේ ඔය සිහිනුවණයි පවත්ව ගන්න. සතිපට්ඨාන. ඉතින් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුළේදී අපිට ඕක පුහුණු වෙන්න මඟ පෙන්වීමක් අත් වශයෙන්ම කරන්නේ. ඉතින් පුහුණු වුණායින් පස්සේ අපිට පුළුවන් වෙනවා සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න. ඒ වගේම මම මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕන මගේ සමහර යෝගීන් මේ මා සමග සාකච්ඡා කරනවා ඒක ගැන මම බොහොම සතුටුයි. මේ සාකච්ඡා වලින් මට පේනවා මේ භාවනා පුහුණුව ඇතුලේ ඒ ඇත්තෝ ලබන අත්දැකීම් එක යෝගී කෙනෙක් මේ ඊයේ සාකච්ඡාවකදී මා සමග කිව්වා ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන්න පටන්ගෙන යම් සෑහෙන කාලයක් වෙනවා. එහෙත් යම් යම් අතපසු වීම නැත්නම් අසරිමත් භාවයන් පැන නගිනවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද අපි වෙන්නේ කියලා. දැන් ඒ උදාහරණයකට කිව්වේ මේ මහත්මයා මා සමග කතා කර මට දැන් මම වාක් සිහිනුවණින් කටයුතු කරනවා. ඒ වුණාට මට මග ළඟ තියෙනවා ටිකක් කේන්ති යන ගතිය. සමහර වෙලාවට මට ශනිකව කේන්ති යනවා. ඉතින් මගේ නෝන දොස් කියනවා ඔයා මේ බණ භාවනා කරනවා ඒ වුණාට ඔයාගේ කිසි වෙනසක් නැහැ. ඔයා තාම මේ විදිහටම කේන්ති ගන්නවා. ආදි වශයෙන් කියලා. ඉතින් මමත් බැලපුවාම මටත් තේරෙනවා සමහර වෙලාවට මගේ ඉස්සර තරම් නැති වුණත් මේ ප්‍රමාද දෝෂයේ සිද්ධ වෙනවා කියන කාරණා. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් මොකද්ද කියලා ඉතින් මම අපි එතෙන්දි දෙන උපදේශය තමයි ඉතින් ඒ ගැන වද වෙන්න එපා. ඉතින් කේන්ති ගියා නම් ඕ කියලා ඒක පිළිගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අනිත් එක්කෙනක් දැක්කනේ. තමන්ගේ භාර්යාවක් දැක්කා. තමන්ට කේන්ති ගියා කියලා. අනිත් පාර්ශව කරු සාංගෝරේ හරි භාර්යාව හරි කවුරු හරි යාළුවා හරි මිත්‍රයා හරි ළඟ ඉන්න කෙනා දැක්කා. එයාට තේරුණා මෙයාට කේන්ති ගියා කියලා. ඉතින් තමන් තමන්ටත් තේරුණා. ඒක පිළිගන්න එක අමාරු දෙයක් නෙවෙයි. ඔය මට පොඩ්ඩක් තරහ ගියා ඇත්ත. ඉතින් ඔයාට එකකින් අතපසු වීම, ඔයාට එකකින් හිත් රිදීමක් හරි මොකක් හරි වුණා නම් මට සමානයි. ඉතින් මම මේක හදාගෙන යන කෙනෙක් නෙවෙයි. මම මේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අපි මේ භාවනාවට ප්‍රවේශ වුණාම ඉතින් රහත් මානසිකත්වයේ ගන්න ඉස්සර වෙලා. ඉතින් එතකොට මේ ගමන යන්න බෑ. එහෙම නෙවෙයි, ශේත මානසිකත්වයේ ඉන්න ඕන අපි. ශේක මානසිකත්වය කියලා කියන්නේ අපි මේ තාම පුරුදු කොහොම වෙන අය. අර මේ වැඩි හිටියා පොඩ්ඩක් හරි අතන නැති වුණොත් අර ළමයි එක්ක අනතුරක් කරගන්න එක්ක ක්‍රීඩාවේ මේ නීතියක් අඩන එහෙම නැත්නම් ජය පරාජය පිළිගන්න කැමති නැතුව මොන හරි එතන වැරද්දක් ඇති. ඒ වගේ අපේ සතිය අපි දිනු කරමින් යන කාලේ එක පැත්තකින් අනික දියුණු කරගෙන තිබුණත් මේක පිහිටවන්නේ අපි සමහර වෙලාවට මුලමදාග සතිය පිහිටවල මේ වැඩ කරන්න අපි හුරු පුරුදු කම් ඇති කරගන්න. එතකොට මේ අතපස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි ඒක පිළිගන්න ඕන අපි. ලොකු නිහතමානී නිහතමානීකමක් අපිට අවශ්‍යයි මෙතෙන්. අනතිමානී බව. ඉතින් ඕක ඉතින් මගේ මම තාම පුහුණු වෙන කෙනෙක්. ඒ වුණාට මගේ අතින් මේක වුණා. මම ඒක පිළිගන්නවා. ඒකට අනිත් පුද්ගලයාට අයහපතක් කරදරයක් වුණා නම් ඉතින් ඒකට සමාවයි සමාව ගත යුතුය. බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරලා තියෙන්නේ අච්චයන් අච්චේතෝ දිස්වා මේ ප්‍රමාද දෝෂයටයි අච්චය කියලා කිව්වේ. අච්චයන් අච්චේතෝ දිස්වා යත ධම්මං පටිකරෝති. ඉතින් ධර්මානුකූල ප්‍රතිකර්මය කරන්න ඕනේ. අර මේ මගේ යටින් වැරද්දක් වුණා කියන එක ඒ ඒ සම්බන්ධයෙන් ගන්න පළමුවෙනිම ධර්මානුකූල ප්‍රතිකර්මය. සමහර උතෙන්ට එන්නේ නෑ නෑ මට කේන්ති ගියේ නෑ. මට එහෙම කේන්තියක් නෑ කියලා අර තමන් කේන්ති අරගෙනත් නැත්නම් තමන්ගේ යටින් මොකක් හරි ඒ වැරද්ද පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම කෙනාට කවදාවත් ඉස්සරහට යන්න බෑ. මේ ධර්ම මාර්ගය. ඒක පිළිගැනීමම අර යථා ධම්මං පටිකරෝති. ධර්මානුකූල ප්‍රතිකර්මය. ඒකයි. ඉතින් අපි නිතරම ඒ ඒ තරම් අනතිමානී වෙන්න ඕන. මේ එහෙම වෙනවා මගේ අතින් තාම එහෙම යම් යම් අඩුපාඩු ගන්න. නමුත් මම ඒක හදා ගන්නවා. ආයතින් සංවරං ආපජ්ජති. මත්තට මම ඒ වරද නොවන්න උත්සාහ කරනවා කටයුතු කරන්න. ඒක තමයි සීක ගතිය. සීක ගතිය එහෙම. ඉතින් ඒ විදිහට කටයුතු කරනවා. එතකොට මේක හදාගෙන යන්න පුළුවන්. අපිත් එහෙමයි යන්නේ. අපි මේ ඔයත්තන්ට මොනවා හරි මම මේ කියලා දෙන මම අප්‍රමාණ ජීවිතේ මේ ධර්ම මාර්ගයට එන්න කලින් අප්‍රමාණ වැරදි. කෙරිච්ච කෙනෙක්. කරපු කෙනෙක්. මහාන ජීවිතේ හිටියා. මේ ධර්ම මාර්ගයට ආපුවා මේක තේරුණා මේ සිහිනුවන උපද්දපුවාම අතර වැඩි හිටියා ඉන්නවා අපි තුල. ඒ අයින. එයා නිතරම පළමු අවස්ථාවේදීම වරද වරද පිළිගන්න වරද නොකරන්න ඒකෙන් වෙන අනතුරෙන් මිදෙන්න හරියට උපදේශය දෙන්න. අපි වීර්ය කරලා ඒක හදාගන්න. මේක මේ ඇතුලේ වැඩක් භාවනාව කියන්නේ ඇතුලේ වැඩක් නේ පිට වැඩක් නෙවෙයි. කාටවත් මේ ප්‍රදර්ශනය කරන මේ රටේ ලෝකෙ ප්‍රසිද්ධ කරන බැනර් පෝස්ටර් දාගෙන රූපවාහිනී මාධ්‍ය ටීවී මාධ්‍ය වලින් කරන වැඩක් නෙවෙයි. ඒක සම්පූර්ණ අභ්‍යන්තරික වැඩක්. තමන් ඇතුලේ වැඩක් ඒක. නේ? දොර ජනෙල් වහගෙන ඇතුළට වෙලා කරන වැඩක් වගේ ඇතුලේ වැඩක්. ඉතින් ඔන්න ඔය ගැටලුව අපේ අපි සමග සාකච්ඡා කරන යෝගීන්ගෙන් අපිට පේනවා. ඒගොල්ලෝ ශේකල හැටියට නෙමෙයි අශේකල හැටියට හිතාගෙනයි වැඩ කරන්නේ. මම මම දැන් බණ භාවනා කරනවා මගේ යතින් කිසිම වැරද්දක් වෙන්න බෑ. ඊට පස්සේ ඉතින් අනිත් අයත් ඒ වගේ ඒ මානසිකත්වයෙන් තමයි ඉන්නේ වටේ පිටේ ඉන්න අය. දැන් මෙයා බණ භාවනා කරනවා. මෙයාගේ යතින් වැරද්දක් වෙන්න බෑ. ඉතින් ඒක අනිත් අය එහෙම හිතාගත්තට අපිට කරන්න දෙයක් නැහැ. අපි හිතා ගන්න හොඳ නැහැ. අපි රහත් මානසිකත්වයේ නෙමෙයි ඉන්න ඕන සීක මානසිකත්වයේ. අරිය ශාවක මානසිකත්වයේ ඉන්න ඕන. මේක වැරදි වෙන්න පුළුවන්. නමුත් හදන්න පුළුවන්. මේ වැරදි කරන්න පුළුවන්. අකුසල සංඥාව ආවොත් ඉතින් අනිත්‍ය දේට නිට්ටය සංඥාව ආවොත් Tamanටම අවවාද කරගෙන එහෙම නිට්ටයයි කියලා හිතා ගැනීම වැරදි. මේවා ඉතින් වෙනස් වෙනවා. ඉතින් ඕවා එහෙම හිතා ගන්නවා. ඔය මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කැඩුනම නම් අනිච්චං කියනවා. හැබැයි සම්බන්ධතාවක් අපි කැමති සම්බන්ධතාවක් කැඩුනම අනිච්චං කියන්න සූදානම් නැහැ. පුදුම වැඩේ. අපි පවත්වන මේ පුද්ගල සම්බන්ධතාවත් අනිච්චං. ඒව කොහොමද නිට්ටය වෙන්නේ? ඒක ස්වාමි පුරුෂයා භාර්යාව අතර සම්බන්ධයේ අම්මා දූ දරුවෝ දෙමව්පියෝ අතර සම්බන්ධය වුණත් අනිච්චං. ඒව නිච්චන් නැහැ. හැබැයි ඕවා කැඩුනම ඕවා බිඳුනම අපිට අනිච්ච සංඥාව එන්නේ නැහෙනි. ඉතින් එතන නිච්ච සංඥාවට ගිහිල්ලා හරි ලොකු සටනක් හරි අකුසල් ගොඩක් ප්‍රශ්න ගොඩක් හදා ගන්නවා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. අපිට න්‍යායික දැනුම තියෙනවා. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ ධර්මතාවලට මුහුණ දෙනකොට අපි එතන නැහැ. ඇයි? අපි පුහුණුව නැතිකම මේ තියෙන්නේ. පුහුණුවට තමයි භාවනා කියලා කියන්නේ. භාවනා කියලා කියන්නේ එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න එක නෙවෙයි. මේ ක්‍රීඩාව යද්දී සිහිනුවණින් ඉන්න එක. මොකද්ද ක්‍රීඩාව? මේ ඇහැ කන නාසය දිව කය මන මේ රූප මේ ශබ්ද මේ ගන්ධ මේ රස මේ පහස මේ ධර්මතා මේවා ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා ඉන්ද්‍රයන්ගෙන් තේරුම් ගන්න සංඥා මානසින් විඳින වේදනා මේවා පිළිබඳව සිතිවිලි ඇති කරගන්න චේතනා නැත්තම් සංකාර නැත්තම් ප්‍රපංච මේවා නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි වෙනවා මානසිකාර මෙන්න ක්‍රීඩාව මේකනේ යන්නේ ඕක ගැන අවදියෙන් ඉන්නේ. ඕක ගැන දැනුවත් වෙන්නේ. ඒකයි භාවනා කරන්නේ. ඕක ගැන දැනුවත් ඕක ගැන අවදියෙන් ඉඳගෙන ඕක ඇතුලේ සිද්ධ වෙන අර දෝෂ තුනම ගන්නවා කියන්නේ. අකුසල සංඥා, අකුසල චේතනා යෝනිසෝ වංශය. ඒකයි කරන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි පහන සංඥාව මේ ටිකක් කතා කරේ මම පහන සංඥා කියලා නොකිය. වෙනත් විදිහක මේ කිව්වේ බැහැර කළ යුත්ත බැහැර කිරීම. බැහැර කළ යුත්ත හඳුනා ගැනීම කලින් සාකච්ඡාවේදීත් මම කිව්වා. බැහැර කළ යුතු දේ කොහෙද තියෙන්නේ? බැහැර කරන්නේ කොහොමද? දෝෂය කොහොමද? දෝෂය ඇත්තේ කොතැනද? දෝෂය බැහැර කරන්නේ කෙසේ? මේක ටිකක් දුෂ්කර වැඩක් හැබැයි. මම මේ මගේ සාකච්ඡාව නිමා කරන්න කලින් මම තව පොඩි නිදර්ශනයක් කියන්නම්. මේ නිදර්ශන කතා කිරීමෙන් අපිට මේවා ටිකක් මතක හිටිනවා. අපි හුඟක් වෙලාවට මේවා මතකේ තියාගන්න ඕන. දැන් අපි හිතමු මේ වාහනයක් කැඩුනා කියලා. මේ වාහනයක් කැඩුනම වාහන පිළිබඳව විශේෂඥයෝ ඉන්නෝනේ එක්ස්පර්ට්ලා. එයාගෙන් ඇහුවොත් මේ වාහනේ කැඩෙන්නේ. එයාට කියන්න පුළුවන් මේකේ මෙන්න මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම මෙහෙම වුණාම ඔය වාහනේ අක්‍රිය වෙන්න පුළුවන් කියලා. එයාට කියන්න පුළුවන්. එහෙත් මේ වාහනේ නැවත පණ ගන්නවන්න නම් කවුද අවශ්‍ය? ඒකට අවශ්‍යයි ගෑරේජ් බස්. අපි යට කියන්නේ එහෙමයි. වාහනේ ගලවලා ඒක අර කැඩිච්ච කෑල්ල හොයාගෙන ඒක ලියවලා හෝ මොනවා හරි කරලා ආපහු ඒක පිට කරලා ආපහු ඒක එතෙන්ට දාලා ආයි තිබුණු විදියට මේක එකලස් කරලා වාහනේ පන ගන්නවන්නේ ඉංජිනේරුවා නෙවෙයි. එයාට අපි කියන්නේ ගැරේජ් බස් කියලා. එතකොට මේ බණේ භාවනාවේ වෙනස ඕක. බණේ ඉංජිනේරුවා වගේ මේකේ තියරි එක ඔක්කොම කියන්න පුළුවන්. භාවනාව ගැරේජ් බාස්කේ වැඩේ වගේ. ඒක හරි අමාරුයි. දන්නෝනේ බාසුන් නැයට වාහනේ සිංගගෙන මජං ගාගෙන මේක එක කැලලක් ගලවලා බලපුවම සමහර වෙලාවට එතන නෙමෙයි දෝෂේ ඒක හරියට තියෙනවා. ඊට පස්සේ ඒක හයි කරලා ආයෙමත් අනිත් සැක කරන එක ගලවන්න වෙනවා. ඒකත් බලපුවම ඒකෙත් නෙමෙයි දෝෂේ තියෙන සමහර වෙලාවට. ඒකත් ආපහු තිබ්බ විදිහට හයි කරන්න. ආය ඊළඟ එක ගලවනවා. මෙහෙම කරලා කරලා හරියටම අල්ල ගන්නවා මේ වාහනේ දුවන්නේ නැත්තේ මෙන්න මේක ඇල්ල. තමයි මෙතන අවුල් වෙලා තියෙන්නේ. අකුසල සංඥාව නැත්තම් අකුසල චේතනාව නැත්තම් අයෝනිසෝ මානසිකාරය. අල්ල ගන්න. අල්ල ගන්න පුළුවන්. යායක හරි කියලා දාන්න. මේක ඔය වැඩේට යනකොට සෑහෙන ඉතින් ප්‍රයත්නයක් දරන්න වෙනවා. සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. හැබැයි අර වාහන පිළිබඳ එක්ස්පර්ට් ඉංජිනේරුවා ඒක දේශනා කරන එක්කෙනා කියලා දෙන එක්කෙනා ඒ වැඩේ කරන්නේ අපිට සිද්ධ වෙනවා භාවනාවේදී ගැරේජ් බස් වෙන්න. ඒක ටිකක් දුෂ්කර. ඒකයි කට්ටිය භාවනාවට අකමැති. භාවනාව දුෂ්කර වැඩක්. ඥාති පරිවට්ටම් පහය, භෝග පරිවට්ටම් පහය, මේ ඥාතියින්ගේ මේ භෝග වලින් මේ ලෞකික වැඩ වලින් ටිකක් අයින් වෙන්න එපා. නැහැ. පැත්තකට වෙන්න ඕන, අයින් වෙන්න ඕන. ඒකට තමයි අර වාහනේ නතර වෙච්ච වාහනේ ඇදගෙන ගිහිල්ලා ගෑරේජ් එකට දාගන්නවා වගේ වැඩක් ඒක. එතන ඉතින් ඉච්චර හොඳ නැහැ. ඉතින් අඩු මිටි තියෙන, අරෝ මේවා තියෙන තැනක්. ඉතින් එතන මේක ගලවන්න වෙනවා ඒක. ඉතින් මේ ක්‍රියාකාරීත්වය ඇතුළේ සිහි සිහිනුවණින් අපේ ජීවිතය පිළිබඳ සිහිනුවණින් හිටියොත් අපිට මේ පෙර එක මේ දෝෂය මේ කැඩිච්ච කෑල්ල වාහනේ අල්ලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කෑලි තුනක් මේකේ අවුල් වෙන්න පුළුවන් මූලික වශයෙන්. මේ තුන තමයි ඔය අපි පැහැදිලි කරගත්තේ. හොඳයි. මම අද සාකච්ඡාවතකින් නිමා කරනවා. මගේ කරුණු පැහැදිලි කිරීම මම කැමතියි. වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍රයන්ට මෙතෙන් සිට මේ ධම් සභාවට ධම් හමුවට එකතු වෙන්න අවස්ථාව සලස්වන්න. මොකද භාවනා අධ්‍යක්ීම් මේ අපි මේ කතා කරන කතා බහ කරන දේවල් වල ගැටලු ආදී දේවල් කියනවා නම් ඒවා අපි විමස ගන්න ඕන සාකච්ඡා කර ගන්න ඕන ඒක නිසා ඒ සඳහා අපි ඉඩ කඩක් අවස්ථාවක් මේකෙදි සලස්ස ගන්න සාකච්ඡා අවස්ථාවක් හොඳයි එහෙමනම් මම කැමතියි මෙතෙන් සිට ඒ සඳහා කාලය ගත කරන්න අපේ ස්වාමීන් වහන්සේලා මේ නිම්නාන්සලා හැම දෙනාම ඉන්න නිසා මේ පිළිබඳව ගත හැකි කතා කළ යුතු දේවල් තියෙනවා නම් සාකච්ඡාවට අවස්ථාව අපි ගමු. හොඳයි ඒ සඳහා අවස්ථාව. අද සාකච්ඡාව සම්බන්ධයෙන්ම නෙමෙයි මම අහන්නේ මේ ප්‍රශ්නේ. ඔව්. අපි අවිද්‍යාව මුල් කරගෙන සංකාර කරනකොට එතනට විඥානයක් එන්නේ නැද්ද සංකාර කරන අවස්ථාවේදී කියලා. අවසරයි හඳුනේ. ඔව්. අවිද්‍යාව කිව්වම දැන් එතන ඇත්ත වශයෙන්ම මේ සංඥා විපල්ලාස වලටයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. අර අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතා ගැනීම, අනාත්ම දේ ආත්මයි කියලා හිතා ගැනීම, විපරිණාමී දේ අවිපරිණාමී කියලා හිතා ගැනීම, ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි අර සංඥා විපල්ලාස. එතකොට අවිද්‍යාව නිසා අර සංඛාර කරනවා. ඒ කියන්නේ අර අකුසල චේතනා අයෝනිසෝ මනසිකාර කරනවා කියලා අපි හිතමු. මේ දෙක තමයි ඔබතුමී කියන විදිහට සංඛාර සකස් කිරීම. අකුසල සංස්කාර. එතකොට සංඛාරපච්චය විඥානං ඔබතුමී ඊළඟ පියවර සම්බන්ධ වෙන විදිහ තමයි මේ අහන්නේ නේ. එතකොට ඔව්. එතකොට මේ විඥාන කියන ස්වභාවය ඒක වෙනමම එකක් විදිහට අපි අපේ සඳහන් කරලා තිබුණාට මේ මේ තුනම කරන්නේ අර අකුසල සංඥාව කරන්නේ අකුසල චේතනාව කරන්නේ අයෝනසෝ මනසිකාර කරන්නේ ඒ අපේ හිතමයි. ඒ හිතමයි. ඒ හිතින්ම කරන වැඩක් මේක වෙන වෙන කෙනෙක් කරනවා නෙමෙයි. එතකොට විඥාණයමයි මේ වැරදි තුන කරන්නේ. මේ වැරදි තුන කරන්නේ සෙල්ලම් කරන ළමයිමයි වෙන කවුරුවක් කරන්නේ පිටින් ඉන කවුරුවක් නෙමෙයි. ක්‍රීඩාව ඇතුළෙම අර අපේ නිදර්ශනයේ තුලින් මම කියන්නේ ඒතකොට ක්‍රීඩාවේ යෙදී සිටින ළමයිමයි ක්‍රීඩා කරන අතරෙමයි ක්‍රීඩාව ඇතුළෙමයි මේ වැරදි තුන කෙරෙන්නේ. ඒ වගේ විඥාණය අපේ හිතමයි අර සලායතන ක්‍රියාත්මක කිරීමේ ඒ ඒ ක්‍රියාවලිය කරන්නේ මේ ඇහින් රූප බැලීම, කනින් ශබ්ද ඇහිීම, නාසයෙන් දිවෙන් කයින් ගන්ධ රස පහස විඳීම, මනසින් තේරුම් ගැනීම කියන ක්‍රියාවලිය කරන්නේ අපේ හිතමයි. ඒ ඒ කරන ගමන්මයි මේ වැරදි තුන කරන්නේ. නැත්නම් අර මේ සංකාර කරන්නේ. එතකොට මේ සංකාරපච්චය විඥානං කියන තැන අදහස් කරන්නේ අකුසල සංස්කාර නැත්නම් අකුසල සහගත චේතනා අකුස අයෝනිසෝ මනසිකාර කියන දෙක අපි ගමු සංකාර කොටසට අවිද්‍යාවට ගමු අර අකුසල සංඥා අකුසල සංඥා අවිද්‍යාව. ඒක ඒ අවිද්‍යාව නිසා තියෙන අකුසල සංස්කාර හැටියට මේ අකුසල චේතනයි අවිනසෝ මානසිකාරය දෙක ගම. එතකොට මේක කරනකොට අකුසල සාගත විදියට හිතනකොට අකුසල අයෝනිසෝ විදියට මානසිකාර කරනකොට ඒ එහිම ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ විඥානයේ අර හිත තවදුරටත් ඒ වැරද්දෙම ඉස්සරහට යනවා. ඒක කියන්නේ විඤ්ඤා අහංකාරපච්ච විඥානං කියලා. එතකොට වෙන්නේ අර ගේම අර සෙල්ලමේ උදාහරණයෙන් ගත්තොත් අර අර වැරදි තුන ඇතුළට ආපු ගමන් අර ක්‍රීඩාව ඇතුළට ආපු ගමන් එතන ඇත්තටම ක්‍රීඩාවක් යන්නේ නැහැ. එතන යන්නේ ළමයින්ගේ රණ්ඩුවක්, ළමයි අනතුරටපත් වීම, ඒ වගේ මහා මොකද්ද අවුලක්මයි දිගටම යන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ විඥාණය තවදුරට නරක පැත්තට යනවා. සංකාරපත්‍ය විඥාන කියලා කියන්නේ. එහෙමම හිතන්න, එහෙමම පතන්න, එහෙමම කල්පනා කරන්න පුරුද්ද ඉස්සරහට යන. ඒකයි. එතකොට අවිද්‍යා සංකාර විඥාන නේ මේ මේ එකිනෙකේ සම්බන්ධතාවය අපිට හිතා ගන්න පුළුවන්. ඒ තව ඉස්සරහට විඥානපච්චය නාම රූපන්නේ. එතකොට දැන් විඥාණය වැරදි විදියට හිතන්නයි කල්පනා කරන්නයි පුරුදු කරගෙන තියෙන විඥාණය ඊට පස්සේ නාම රූප ගනුදෙනුව යන්නේ වැරදි විදියටමයි. ඒකයි සංකාරපච්ච නාම රූපච්ච විඥාන කියන්නේ. නේ? විඥානපච්ච නාම රූප නාම රූපච්ච විඥාන. ඒ නාම රූප හසුරවන්නේ ඒ විදියටමයි. එතකොට ඔහි ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට කියනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා. අන්තිමටම ඒකේ අගති අගතියන්නේ ඒකනේ. අර වැරද්ද මුලදිම වෙනවා. දැන් අපි අර මුල වැරද්ද අල්ලගෙන තියෙනවා. අවිද්‍යාව කියන්නේ මේ විකෘති සංඥා ටික නැත්නම් වැරදි තේරුම් ගැනීම අවිද්‍යාවච්ච සංඛාරා. මේ වැරදි තේරුම් ගැනීම නිසා මෙන්න අකුසල සිතුම් පැතුම් අයෝනිසෝ මනසිකාර ටික හැදෙනවා. ඒ ඒ ටික පුරුදු වුණාම ඒ ටිකේ මනස පුරුදු වුණාම ඒ මනස පුරුදු වීම තමයි සංකාරපච්චය විඥානං කියන්නේ මේ මේ පටිච්චිත විඥානෙ, සනිදස්සන විඥානෙ, නිශ්චිත විඥානෙ. මේ මේ මෙතන විඥානං කියන්නේ. ඒ එහෙම හිතක් හැදුණු ගමන් ඒ විදිහට තමයි ඒ හිත දිගටම වැඩ කරන්න පටන් ගන්නේ. ඉක්මනින් සම්පූර්ණේ. ඒතාවක දී පැහැදිලි වුණා අපි හම්තුනේ වහන්සේ තනේක වාරයක් තියෙනවා. ඔව්. සමහර වෙලාවට සිත දිහා පලාගෙන ඉන්නකොට කිසිම ඇහි කිසිම සිතුවිල්ලක් නැති වෙලාවක තියෙනවා. ඒ වගේ වෙලාවට මොකද්ද කරන්නේ? ආ ඕ භාවනාවේ වගේ අවස්ථාවන් වලට එළඹෙනවා. මේක හරියට නිකන් අර දැන් අර අර ක්‍රීඩාව ඇතුලෙන් කිව්වොත් ක්‍රීඩාවේ වැරදි ටික අර වැඩිහිටියා කියලා දුන්නම ඊට පස්සේ ළමයි වැඩිහිටියා ඉන්න වෙලාවේ නැත්තම් අර විනිශ්චයකරු ඉන්න වෙලාවේ හොඳට සෙල්ලම් කරනවා වගේ ස්වභාවයකටපත් වෙනවා. දැන් අපේ අපි සෝදිසිමත් භාවයකින් ඉන්නකොට අපේ හිත ගැන ඉතින් අපි අර අකුසල සිතිවිලි එන්නේත් නැහැ. සමහර වෙලාවට සිතිවිලි එන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. ඕක හඳුන්වලා තියෙන්නේ පාලියෙන් සූත්‍රයේ තියෙන්නේ පස්සම්බයං චිත්ත සංඛාරං කිය. පස්සම්බයං කියන්නේ සංසිඳිලා යනවා කියන එකයි pāli භාෂාවෙන්. චිත්ත සංඛාරං කියන්නේ සිතවිලි සකස් වීම කියන එකයි. එතකොට දැන් සිතවිලි සකස් වීමත් ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් අර හරියට නිකන් මහා වලාකුළු ගොඩක් තිබුණු අහසේ දැන් ඉඳ හිට කලාතුරකින් වලාකුළක් පාවෙලා යනවා වගේ සිතවිල්ලක් එන්නේ කලාතුරකින්. ඒකට කමන්නේ ඒ පස්සම්බයේ ස්වභාවය ධර්මතාවයක් ඇටියට අපි ගන්නෙ. ඒක අපි බාර ගන්නවා. ඒක පිළිගන්නවා. ඒක භාවනාවේ අපි අත්දැකීමක්. ඒක එක අපි පවතිනවා. ඉතින් කමන්නේ දැන් අපි භාවනාවේ උදකලාව ඉන්නකොට හුඟක් වෙලාවටම සිතිවිලි අඩු වෙන ස්වභාවයක් එනවා. ඒක ගැටලුවක් නෙමෙයි. අපි ඒක ගන්නේ ධර්මතාවයක් විදිහට, ස්වභාවයක් විදිහට. සමහරට ආයෙම ඈ සම්හස එතකොට එතන මෝහය තියෙනවද? නෑ සතිය තියෙනවා. අපි සතිමත් නේ ඉන්නේ දැන්. සිහිනවන උපද්දගෙන නේ තියෙන්නේ. දැන් හරියට නිකන් හරියට ළමයි නිකන් මේ ක්‍රීඩාවේ ඉන්ටර්වල් එකක් අරන් ඉන්නවා වගේ දැන්. අර අර අර අපේ නිදර්ශනයෙන් ගත්තා. ඒ වුණාට ඉතින් අර මේ අරයා ඒ අර වැඩි හිටියා එහෙමම ඉන්න වැඩි හිටියා නැත්නම් ඒ මේ ක්‍රීඩා උපදේශක නැත්තම් පුහුණු කරු. එයා ඒ ඒ අවධානයෙන් ඉන්න. හැබැයි දැන් ළමයි පොඩ්ඩකට ක්‍රීඩාව නතර කරලා ඒගොල්ලෝ මේ පොඩි විවේකයක් ගන්න වෙනකොට. අර ආයෙ පටන් ගන්න. ඉතින් ආයෙ සිටිවිලි ආයෙ සිටිවිලි ක්‍රමයෙන් චිත්ත සංකාර පස්සම්බේ වෙලා තිබුණ චිත්ත සංකාර ආයෙම කනට ශබ්දයක් ඇහුනම නාසයට ගඳ සුවඳක් දැනුනම දිවට රසක් දැනුනොත් කයට පහසක් දැනුනොත් එහෙම නැත්නම් හිතට මොකක් හරි මතක් වුණොත් ඕන්න ආයෙ පටන් ගන්නවා. ආය ක්‍රීඩාව ආරම්භ වුණා වගේ. ඒ වුණාට අර අපේ සිහිනුවන පවතිනවන්නේ සතිපට්ඨානේ යනවා. එතකොට මෝහයක් නැහැ එතන. මොකද මෝහයක් නැත්තේ මේ සිද්ධ වෙන දේ ගැන දැනුවත්නේ. සිද්ධ වෙන දේ ගැන අවබෝධයෙන් ඉන්නේ දැනුවත් භාවයකින් ඉන්නේ. තේරුම් ගනිමින් ඉන්නේ. අර කලින් අපිට තිබුණේ මේ සිද්ධ වෙන දේ තේරුම් ගත්තේ නෑ. මේ ළමයි ටික වෙලාවකට ක්‍රීඩාව නතර කළා කියන එක මොකද මේ සෙල්ලම නතර වෙලා කියලා සමහරට ඔය මැදදී ආපු ප්‍රේක්ෂකයෙක් අහන්න පුළුවන් ඇයි අද සෙල්ලම් කරන්නේ නැත්නම් මොකද උනේ? ඉතින් එතකොට අර අනිත් අය කියන නෑ මේ සෙල්ලම ක්‍රීඩාව යනවා මේ ළමයි පොඩ්ඩක් මේ විවේකයක් කරන්නේ නිසා පොඩ්ඩකින් ආපහු පටන් ගන්න. ඒතර හරියට ඒ වගේ වෙලාවක් වගේ භාවනාවේදී චිත්ත සංකාර සංසිඳෙනවා. ඕක මේ භාවනාවේදී විතරක් නෙවෙයි සමහරට අපි විවේකයෙන් ඉන්න වෙලාවල් තියෙන ඒ වගේ වෙලාවල් වුණත් ඕක සිද්ධ වෙනවා. ගොඩාක් සිටිවිලි නැහැ. ඒක බොහොම අල්ප මාත්‍රයි. බොහොම කලාතුරකින් යමක් හිතෙනවා, සිටිවිල්ලක් එනවා. නමුත් ඒක තේරුම්ගෙන සිටීමයි වැදගත්. එතන සම්පජානකාරී. අවදිමත් භාවයක් තියෙනවා අර වර්තමාන අපි කිව්වේ අර වර්තමානයේ තියෙන தත්ත්වයේ සලක්ෂණය කියලානේ. සලක්ෂණේ. දැන් තියෙන්නේ සංසිඳිලා තියෙන්නේ. සිටිවිලි අඩුයි. ඒතකොට මේ සිතවිලි අඩු බව නිට්ටය නෑ. ඒකත් අනිත්‍යයි. ඔන්න දැන් පොදු ලක්ෂණයක් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ සිතවිලි අඩු බව මේ චිත්ත සංකාර සංසිඳුණු බව තව මොහොතකින් වෙනස් වෙලා ආපහු චිත්ත සංකාර ඇති වෙනවා. ඒ කියන්නේ සිතවිලි සකස් වීම කියන එකයි මේ කියන්නේ. අකුසල සංස්කාර නෙවෙයි. මේක ආපහු සකස් වෙනවා. ඉතින් ඒ සකස් වීම යෝගිය දකිනවා. එතකොට එයා මේ සිදුවීම ගැන එයාට මෝහයක් නැහැ. එයාට තියෙන ප්‍රඥාව. එයා දැනුවත්. මෙතන සිටිවිලි ක්‍රමයෙන් සංසිඳිලා ගියා. දැන් දැන් මම ඉන්නේ සංසිඳුණු අවස්ථාවකයි. හැබැයි මේ සංසිඳින ඇති බව නිට්ටය නෑ. අනිත්‍යයි. මට ඕන හැටියට පවත්වන්නත් බෑ. ආත්ම නෑ මේක අනාත්මයි. එතකොට අර සංසිඳිලා තියෙන බව වෙනස් වුණාට යෝගියට ප්‍රශ්නයක් නෑ. එයා සංසිඳිලා ඉන්න අවස්ථාවෙත් උපේක්ෂාවෙන් ඉන්නවා. ආපහු මේක වෙනස් වෙලා සිතවිලි වේගයෙන් එන අවස්ථාවෙත් එයා සිහියෙන් ඉන්න ප්‍රඥාවෙන් ඉන්න වීර්ය පවත්වගෙන ඉන්න උපේක්ෂාවටපත් වෙලා ඉන්නවා. ඒතර මේක අර ගැටලුවක් වෙන්නේ අපි නොදැනුවත් අවස්ථාවේදී. හැබැයි දැනුවත් අවස්ථාවේදී අපිට මේක ගැටලුවක් නෙවෙයි. මනස ගොඩක් පිංසිත වෙනවා. නැත්නම් ඒකට මෙරුවට කමක් නැති වෙයිද? ඔව් කමක් නැහැ. දැන් එතකොට අවිද්‍යාව මුල් කරගෙන සංස්කාර කරන ඒ මේ පටිච්ච සමුප්පන්න බවම දිගින් දිගට යන කතාව තියෙන්නේ අවිද්‍යාව සම්බන්ධයෙන් පමණයි අපි හඳුරන්නේ. ඔව් අපි අවිද්‍යාව තමයි මූල හේතුව බවට පත් වෙන්නේ. මේ මේ සංඥා විපල්ලාසය කියලත් අපිට ඒකට කියන්න පුළුවන්. නැත්නම් මිච්ඡා දිට්ඨි කියන්න පුළුවන්, නැත්නම් අවිද්‍යාව කියන්න පුළුවන්. ඒක තමයි දැනට අපි දකින්නේ මූල හේතුව හැටියට. එතකොට මූල හේතුව අපි කියතුම සමාරම්භක හේතුව කියලා. ඒක නිසා තමයි අකුසල සංස්කාර ඔය උතන අවිද්‍යාපච්ච සංඛාරා කිව්වේ අකුසල චේතනා අකුසල සංඥා අයෝනිසෝ මානසිකාර තුනට අපි අපිට ඔය මේ අවිද්‍යාපච්චය සංඛාරා කියන්න පුළුවන්. විශේෂයෙන් අකුසල චේතනායි අකුසල අයෝනිසෝ මානසිකාරයි. විශේෂයෙන් සංකාර පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ ඔය උපාදාන පරිපවත්ත දේශනාවේදීම සතමාච බික්කවේ සංකාරා පැහැදිලි කරද්දී රූප සංචේතන, ශබ්ද සංචේතන ආදී වශයෙන් පැහැදිලි කරන්නේ. ඒතර චේතනා අර අවිද්‍යාව නිසා ඇතිවෙන අකුසල චේතනා තමයි මෙතන සංකාර වෙන්නේ. එතකොට අවිද්‍යාව ඇත්නම් පමණයි. අවිද්‍යාවයත්තේ වශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ. අවිද්‍යාව දුරුනොත් මේ අකුසල සංස්කාර නැත්නම් අකුසල චේතනා ඇති වෙන්නේ නැහැ. එතකොට එතනින් පහළට තමයි ওই අනිකුත් දේවල් ලියන්නේ. දැන් චේතනා අකුසල චේතනා ගත්තොත් ඉතින් ගොඩාක් තියෙන්න පුළුවන්. රාගය, දේශය, මාන්නය, මදය, iriසියාව, ගුණමකුකම, ලෝභය ඔය වගේ අප්‍රමාණ තියෙන්න පුළුවන් අකුසල චේතනා. එතකොට මේ ඔක්කොටම අපි කියන්නේ අර සංකාර ඒව සකස් වෙන්නේ අර අවිද්‍යාව නිසානේ. දැන් උදාහරණයක් හැටියට මට මානයක් එනවා කියලා හිතන්නකො. මට කවුරු හරි දැක්කම එයාගේ තියෙන රූපගාය දැකලා හරි නැත්නම් එයාට තියෙන ධන දාන්නේ වස්තුවක් මොකක් හරි දැකලා හරි නැත්නම් එයාගේ උද උගත්කම දැනුවත්කම දැකලා හරි නැත්නම් එයාට රටේ තියෙන පිළිගැනීම කීර්තිය දැකලා හරි මට ඒක නැති නිසා මට නිකන් මානයක් එනවා නැත්නම් ඉරිසියාවක් එනවා කියලා හිතන්නකෝ එතකොට දැන් මට මොකද එහෙම ඉරිසියාවක් ආවේ අර මිනිස්යාට තියෙන දේ දැකලා අර මේක සංසන්දනය කරලා ඇයි මට ඉරිසියාවක් ආවේ ඒ මගේ අවිද්‍යාව නිසා නැත්නම් අර මිනිස්යාගේ තියෙන දේ නිසා නෙමෙයි. ඒ මිනිස්යාට යමක් තියෙනවා. ඒ මම මේක මේක ඒ මිනිස්යා ඒක උපයාගත්ත දෙයක්. ඉතින් ඒ මිනිස්යාට එහෙම රූප සම්පත්තියක් තියෙනවා, ධන සම්පත්තියක් තියෙනවා, රටේ ප්‍රසිද්ධයි, දැන උගත්කමක් තියෙනවා. ඉතින් එයා උපයාගත්ත දෙන්නේ. මට එහෙම එකක් නැහැනේ. මේක ස්වභාවද? මේක එක්තරා ධර්මතාවයක් නේ කියන ඒ අවබෝධය තුල මම හිටියේ නෑ. මම අරක සංසන්දනය කරලා මම මානයක් නැත්නම් මම ඉරිසියාවක් හදාගත්තා. එතකොට මොකද ඒ ඒක ආවේ අර අර දේ ධර්මතාවක් හැටියට මම අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ ඒ අවිද්‍යාපච්චය සංඛාරා. ඒ අවිද්‍යාව නිසා මා තුළ අකුසල සංස්කාරයක් ඇති වෙනවා. ඉතින් එවැනි අකුසල සංස්කාර, අකුසල චේතනා අප්‍රමාණ විදියට වෙන්න පුළුවන්. හැබැයි ඊට අදාළ විද්‍යාව පහළ වුණු ගමන්ම ඉතින් එයා හරි හම්බ කරගත්තා. ඒ මනුස්සයා මහන්සි වුණා. ඒ මනුස්සයා මහන්සියෙන් ඉගෙන ගත්තා. ඉතින් මේ මනුස්සයාට ඒ කියන්නේ ඔව්. ඒ අවබෝධය අපිට තියෙනවා. තේරුණා නම් ඉතින් ඉතින් බැලුවොත් ඉතින් දිගට යන්නේ යන්නේ දිගට යන්නේ ඒක එතනම නිරෝධ වෙනවා ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධයත් වෙනවා එහෙම වහන්සේට මෙතන ආර්ථික කරනකොට කරනවා කියන්නේ පැහැදිලි. හොඳයි අපි එහෙමනම් අදට අපේ සදහම් හමුව නිමා කරමු. අපි කතා කර දේවල් ඊටාම විනාඩියකින් දෙකකින් සාරාංශ කරලා එතකොට මම අද උත්සාහ කරේ මේ සතිපට්ඨාන ක්‍රමය ඇතුලේ මොකද්ද මේ අපි කරන්නේ ඇත්ත වශයෙන්. ඉතින් හරිම තැනට අපි එනවා මේ සතිපට්ඨාන ක්‍රමයේ යටතේ අත්‍යවශ්‍යම තැන අපි අල්ලගන්නු අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන මේ දෝෂය. මේ ගැටලුව අවිද්‍යාවයි සංස්කාරයි. මේ දෙක. ඉතින් ඒ දෙක නිවැරදි වෙනවා නිවැරදි වුණ ගමන්ම මේ ආයතන ක්‍රියාකාරීත්වය නැත්නම් අපි ජීවත් වෙනවා කියන දේ සිද්ධ වෙනවා. ඒක ඉතින් මැරෙනකම් කෙරෙන දෙයක් නේ. නමුත් ඒක ඇතුලේ අර අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් පිරිසිදු. සත්තානං විසුද්ධියා කියලා මේ දේශනාව පටන් ගත්තෙම බුදුරජාණන් වහන්සේ ඒක. පුද්ගලයා පිරිසිදුයි. පිරිසිදුයි කියලා කියන්නේ ඉතින් එයා කතා කර කතා නොකරනවා නෙමෙයි, වැඩ නොකරනවා නෙමෙයි. එයා සාමාන්‍ය ජීවිතය ගත කරනවා. හැබැයි ලොකු සතිමත් භාවයකින්, අවබෝධයකින් මේ අර දෝෂ තුන වළක්වා ගැනීමේ ලොකු වීර්යයකින් යුතුව කටයුතු කරනවා. ඉතින් එහි ඉදිරියට යන්න යන්න යන්න අර අපි ගත්ත නිදර්ශනය ඇතුලේ අර වැඩි හිටිය නැති තැනක අර තරංග විනිශ්චයකරු නැති තැනක අර ක්‍රීඩා උපදේශක නැති තැනක ළමයි අනතුරු කරගන්නේ නැතුව ක්‍රීඩා නීති කඩ කරන්නේ නැතුව සෙල්ලම් කරලා අන්තිමට ලස්සන්ට ජය පරාජය දෙකම බාරගෙන විසිරීලා යන ළමයි බවට පත් වෙනවා. ඉතින් ඒකනේ ක්‍රීඩාවේ අන්තිමට අපි ලබා ගන්න ඒක නිවන කියන්නේ. මේ මේ මේ ක්‍රීඩාවේ නිවන කියන්නේ නිවන ඒකයි. ඉතින් මේ මේක යනවා. මේ සලායතන ක්‍රියාකාරීත්වය මේ නාම රූප මේ පංචස්කන්ධ මේ ඇහැ කන නාසය දිවකය මේ සියල්ල තියෙද්දී නිවන් දකින්න. මේ ටික ඔක්කොම වෙන කොහකට විසි කරලා පැත්තකට කරලා එහෙම නෙවෙයි. ක්‍රීඩාව තුළින් තමයි අර විදිහේ දරුවෙක් බිහි වෙන්නේ. මොන විදිහේ දරුවෙක්ද? ක්‍රීඩාව ඇතුලේ අනතුරු කරගන්නේ නැති ක්‍රීඩාවේ නීති රීති පිළිපදින ක්‍රීඩාවේ ප්‍රතිඵල ජය හෝ පරාජය සමසිතින් බාර ගන්න එවැනි ශික්ෂණයක් සහිත අවබෝධයක් සහිත සමබර මනසක් සහිත කෙනෙක් නිර්මාණය වෙන්නේ ක්‍රීඩාව. මම මේ ගත්ත නිදර්ශනය. නිවන් දුටු පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකයි. මේ පංචස්කන්ධයේ ඇති කල්හි මේ සලායතන ක්‍රියාත්මක වෙද්දී මේ නාම රූප ධර්මයන් ඇති කල්හි එයින් ඒ තුලින් ලබන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරත් ඇති කල්හි එහි නොඇලී එහි නොගැටි එහි නොමුලාව කටයුතු කරන්නේ. ඒ තමයි නිවන, ඒ තමයි නිවීම, ඒ තමයි සැනසීම. ඉතින් ඕක තමයි සතිපට්ඨාන ක්‍රමයේ තුල යන්නේ. ඉතින් අපි අදට අපේ දහස් සදාම් මම නිමා කරන්න කැමතියි. අද හොඳයි. එතකොට අපි අපේ සදාම් මම අපි අද මෙසේ නිමා කරනවා. ඉතින් අපි අද 6 වෙනිදා නැවත අපි මුණ ගැහෙන්නේ දිනක් ඇර දිනක් නැවත 8 වෙනිදා අපි මුණ ගැහෙන්නේ සුපුරුදු වෙලාවට ඉතින් ඒ විදිහට අපි මොන ගැහිලා තවදුරටත් මේ සාකච්ඡාවේ ඉදිරියට අවශ්‍ය කරන දේවල් කතා කරමු සතිපට්ඨාන දේශනාව මූලික කරගෙනමයි අපේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට යන්නේ. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාව භාවනාවට අත්වලක්. ඉතින් භාවනාව හැබැයි තම තමන් පෞද්ගලිකව කරන දෙයක්. ඒක දැන් දන්නවා. හුදකලා විවේකය ඉඳගෙන පරයන්කෙන් කරන්නත් පුළුවන්. නමුත් භාවනාව වඩාත් ප්‍රායෝගික වෙන්නේ අපි එදිනෙදා ජීවිතයේ තුල අර ක්‍රීඩාව ඇතුලේ ක්‍රීඩාව නතර කිරීම නෙවෙයි. ක්‍රීඩාව නතර කිරීම හරියට සමත භාවනාව වගේ. විපස්සනා භාවනාව ක්‍රීඩාව ඇතුලේ අනතුර කරගන්න නැතුව ක්‍රීඩා නීති කඩ කරන්නේ නැතුව ක්‍රීඩාවේ අවසානයේ ලබන ජය හෝ පරාජය සමසිතින් බාර ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අන්තිමට මේ ක්‍රීඩාවේ අපිට ලැබෙන්නේ ඕක තමයි. අනිච්චං අනත්තං ඕවා තමයි හම්බ වෙන්නේ. ඒවා බාර ගන්න තරම් සංසුන් විවේකී මනසක් මේන් ගොඩ නැගෙන්නේ. ඒක තමයි නියුණු සැනසුණු මනස. මේ සොලක්ෂණ ඉක්මවා ගිහිල්ලා පොදු ලක්ෂණ තේරුම් අරන් ඒක බාර ගන්න පුළුවන් මනසක්. ඒ තමයි නිවුණු සැනසුණු පුද්ගලයාගේ ස්වභාවය. හොඳයි. එහෙමනම් අපි අදට අපේ සදහම් හමුව නිවා කරනවා. වෙනද වගේම අපේ සදහම් හමුවට සහ සම්බන්ධ වුණු පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු අපේ පින්වත් කල්යාණ මිත්‍ර හැම දිනාටම අපි මේ කරන සාකච්ඡා සම්මන්ත්‍රණ විමර්ශන තුලින් ලැබෙන අවබෝධය උපයෝගී කරගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ දැනුම අවබෝධය උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨාණයෙන් උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හමුව මෙසේ නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.